අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන දවසේ ධර්ම දේශනාව සඳහායි ශිලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස අපමත්තම්පි පාපං කම්මං කතං තමේනං නිරයන් උපනේති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාදු සාදු කිව්වේ මේ වාක්‍යය ඇත්තට හොඳ ලස්සන වාක්‍යයක් නෙමෙයි. ඒකටත් තියෙන සාදු සාදු කියනවා කට්ටිය. මේක සිංහල තේරුම කියලා තියෙන්නේ මහණෙනි මේ සමහරක් පුද්ගලයෝ මේ පුංචි අකුසල කර්මයක් කරලත් අපාය යනවා කියලා. ඒක කට්ටිය සාදු කියනවා. ඒ හැටිනේ ඉතින් අපි අර සරුවචනාංශගේ දේශනාවක් පාලියක් ඉදිරිපත් කරගත්තාම සාදු කියනවා. ඒ වුණාට ඒ කාරණාව සරුවචනාංශ ඉදිරිපත් කරන්නේ ඒ ඒ කටයුත්තම කරලා තව කෙනෙක් මේ ශාසනේ ඒ කර්ම මෙතනදීම ගෙවලා ඊගාවතර මොනවත් ගෙනියන්නේ පැහෙන්න දෙන්නෙත් නැහැ. ඒක කියණ්ඩයි කාරණා මතු කරන්නේ එහෙම ශාසනයක වැඩක් ගත්තේ නැති කෙනෙක් නම් මේ පුංචි කර්මයක් කරලා අපාගත වෙනවා. නමුත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙනවා. අපිට මනුස්සාත් භාවයක් ලැබිලා තියෙනවා. අපි මේ ක්ෂණ සම්පatti විවිධාකාරයෙන් සම්පාදනය කරනකොට අන්න වගේ මේ පුංචි වැරද්දින් අර විශාල නරේට යන රටවිත් නතරකරනද අපි සරුවත් චන්නාංශගේ පිහිට ලබනවා. ඉතින් අර නිරේට යන එක වෙනුවට තව දියුණු වුණොත් ඒකේ නා මේ ජීවිතේදීම දුක් ගෙවම් කරලා ආර්ය තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් මෙතෙක් කල නොඋපදවාගත්ත කුසල් රැස් කරලා බලාපොරොත්තු වෙන්නා වූ ස්වර්ගයටත් යනවා. ඉතින් ඒක අපි ළඟ හම්බෙච්ච මේ සර්වඥ සාසනේ සාසන කියන්නේ පණිවිඩේ. සර්වඥ පණිවිඩේ තේරුම් ගන්න මතක් කරනවා මහණෙනි මේ සමහරක් පුද්ගලයෝ මේ මේ ලෝකයේ මේ පුංචි අකුසල කර්මයක් කරලා නිරේට යනවායි කියලා. ඒකේ සරුවචන්සේ සඳහන් කරනවා ලෝණපල උපමා වගේම සමහර දඬුවම් තියෙන රජුරුවන්ගේ ඒකට මේ කහවණු භාගයක් දඩ කිව්වට පස්සේ නිදහස් වෙන්න පුළුවන්. තවයිව තියෙනවා කහවණුවක් දඩ ගෙවලා නිදහස් වෙන්න පුළුවන්. තවයිව තියෙනවා කහවණු 10 100ක් ගෙවලා නිදහස් වෙන්න පුළුවන්. ඉතින් දුප්පත් මිනිස්සයා අර කහවණු භාගේ නැති නිසා දඩේ ගෙවා ගන්න බැරුව හිරේ වැටෙනවා. තව කෙනෙකුට තියෙනවා කහවණු භාගයක් නමුත් දඩේ ගහනවා කහවණුවයි. ඒතරත් විමර්ශනතර ගෙවා ගන්න විදියක් නැහැ කහවණුව. ඒ නිසා හිරේ වැටෙනවා. 100ක් ගැන කතා කරන දෙයක් නැහැ. දැන් හොඳට සල්ලි භාගේ තියෙන මිනිස්සයා කහවණු භාගේ තිබ්බත් කහවණු තිබ්බත් කහවණු 100 තිබ්බත් එයා නිරේ එයා හිරේට වැටෙන්නේ නැහැ. එයා දඩගෙවල බේරෙනවා. මොකද එයා ඊට කලින් සල්ලි හම්බ කරලා තිබ්බ නිසා. එහෙම නැත්නම් ඒ කෙනාට හිරේ යන්නේ වළක්වන්න බෑ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මේ කල්ැතුව මේ ශාසනය කරගත යුතු කුසල් රැස් කරලා භාවිත කායක් භාවිත සීලයක් භාවිත චිත්ත භාවිත ප්‍රඥා තියෙන කෙනාට ඒ අකුසලේ එනකොට නිරය අපායේ කරදර එනකොට එයාට ගනුදෙනුවක් කරගන්න පුළුවන් ගතිය, හෙට්ටුවක් කරගන්න පුළුවන් ගතියක් මෙන්න මේ ටික තියාගෙන මට විඳහස් වෙන්න කියන්න පුළුවන් ගතියක් මේකේ තියෙනවා. අන්න ඒක හම්බ වෙන්නේ නැහැ. හොඳට මේ භාවිත ප්‍රඥාවක් ඇති වෙනකම්. ඉතින් මේ භාවනා කරනකොට අපිට ඒකට හුඟාවක් අවස්ථාව ලැබෙනවා. එහෙම නැත්නම් අපි තමයි ඇත්තට මේකට සුදුසු වෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ කොහොමද මේ එන්න තියෙන අපාගත වෙන අවස්ථාවල් එන්න වෙන එන්න තියෙන අපි ලෙඩ වෙන අවස්ථාවල් එන්න තියෙන අපි වයසට ගියාම ඇති වෙන අවස්ථාවල් එන්න තියෙන අපි මේ මරණයට කිට් වෙන අවස්ථාවල් වල ඒවයිදි මේ කරගන්න මේ කුසලය අපි මේ දැන් කරගන්න කුසලය කොච්චරක් අපට අර භයානක තත්ත්වවලටපත් නොවි අමාරුව මගාරවල එහෙම නැත්නම් මේ බොරුවල මගාරවල යන්න පුළුවන් තත්ත්වය තමයි මේ ලෝණපල සූත්‍රයෙන් ਸਰවඥාන්සිට උගන්වන්න වෙලා ඕන වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඊයේ පෙරේදා ඉදිරිපත් කරගත්ත මේ කාරණා ටික තවදුරටත් ඉදිරියට ගෙනියන්න එහෙම නැත්නම් අපිට මේ භාවනාවේදී කොහොමද මේ ඔය කියන විදිහට මේ භාවිත කය භාවිත සීලේ භාවිත චිත්ත භාවනාවක් සමතේ භාවන ප්‍රඥාව පාවිච්චි කරනවා කියන්නේ මොකද්ද පාවිච්චි නොකරනවා කියන්නේ මොකද්ද කියන්නේ අපි නිදර්ශන ගත්තොත් විශේෂම අද දවල් අපි සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡාවේදී හම්බෙච්ච දේවල් හොඳට පේනවා මෙවුවා මේ අපි ළඟ දැනටම කරන දේවල් වලදී නෝන යොදලා එහෙම නැත්නම් විපස්සනාව යොදලා එහෙම නැත්නම් ඇති හැටිය දැකලා එහෙම නැත්නම් මේ දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්මය දැකලා මේ අපි කිය බුදුහාමරගේ ධර්මය අහලා මේ සිද්ධියකදී අපි හිත හසුරවන්න ඕනේ කොහොමද? කමඨාන සුද්ධ කරගන්න ඕනේ කොහොමද? හදිසි තක්කු මුක්කු තඩමාරු කරගන්න බැරි වෙලාවක යෝනිසමනසිකාර කියන්නේ මොකද්ද? අයෝනිසමනසිකාර කියන්නේ මොකද්ද? ඒක හැමදාම කායෙන් ඇටි අහලා ඉගෙන ගන්න ඕනේද? එනත ඒකට න්‍යායක් තියෙනවා. අපිට න්‍යාය අනුමත කිරි අනුගමනය කිරීමෙන් ඊ අහලා ඉගෙන ගත්තට අද ඉගෙන ගත්ත කෙනෙක් වශයෙන් බේරෙන්න පුළුවන්ද කියන එක මේ ශාසනයේ තියෙන හරිම වටිනා සංසිද්ධියක් ඒක හරියට මේ පුද්ගලයෙකුට තියෙන ස්වච්ඡන්දතිය ස්වච්ඡන්දතාවය කියලා තමන්ගේ කැමැත්තට අනුව කටයුතු හසුරවා ගන්න පුළුවන් ශක්තිය. ඒ ස්වච්ඡන්ද භාවය අනාගත සැලසුම් සඳහා පාවිච්චි කරන එකනට අපි කියනවා යෝගාවචරය කියලා. මට යමක් හසුරවා ගන්න පුළුවන් දැන් කීකරු කරගත්තොත් ශික්ෂාගාරක වුණොත් හික්මීමක් ඇති කරගත්තොත් මත්ෙදි මට ඒක ප්‍රෝජන ගන්න පුළුවන්. ඒකට ඒ කරදරේ වුණාට පස්සේ නම් හික්කාගර කොහෙන්ද වෙලාවක් නැහැ. හික්මෙන්ද වෙලාවක් නැහැ. දැම්ම කරගන්න ඕනේ කියලා. ඉතින් මේක ටිකක් බලනකොට ওই ਸਰබලධාරි දෙවියන් වහන්සේ කතාවට විරුද්ධයි. ਸਰබලධාරි දෙවියන් වහන්සේ කියන්නේ සියල්ලම දෙවියන් වහන්සේ තීන්දුව කරන්නේ අපිට අපේ ජීවිතය හසුර ගන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් අපි මේ සියල්ලම එක්ක කර්මයේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සියල්ලම දෙවියන් වහන්සේ තීන්දුව කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි නියත ගතිකයි කිව්වොත් සරුවචාන්සිකනදී අපිට එහෙනම් කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කරනවා නම් Tamanට මේ දැන් ටිකක් දුක් විඳලා එහෙම නැත්නම් දැන් භාවනා කරලා, දැන් තපස් රැකලා, දැන් කැපකිරීම කරලා මේ අත්දැකීම ලබා ගත්තට පස්සේ ඒකෙදී ඉදිරියට ඇදිලා යන්නේ නැතුව මේ කර්ම එතන එතන ගෙවන හැටි මේ කර්ම එතන එතන අහෝසි කරගන්න හැටි ඉගෙන ගත්තට පස්සේ තේරෙනවා ඔබ කල් ගියොත් වැල්පොලි ක්‍රමයට යන්නේ. වැල්පොලි ක්‍රමයට ණය ගත්තට පස්සේ දිගින් දිගට දිගින් දිගට පොලියෙන් පොලිය ගිනි පොලි බාටපත් වෙනවා. නමුත් එතන එතන ගෙවාගෙන අපි හිතනවා මෙහෙම අපි හිතමු අපි අපිට මාසිකව මෙච්චර ආදායමක් ලැබෙනවා. අපි ලැබෙන ආදායම ඉක්මවලා අපි කඩේකින් බඩු අර ගන්නවා. එතකොට අපි පඩිගත්ත දවසේ අපිට ඒ මුදල ගෙවන්න බෑ. එතකොට අපිට ටිකක් ඉතුරු වෙනවා. ඉතින් මුදලාලි හරි කැමති ඒක. එයා ඒක තියාගෙන එකතු කරන එකතු කරන අන්තිමට හැම මාසෙම එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඒක ගිනිපොලි වුණාට පස්සේ මේ දුප්පත් මනසට ගෙවා ගන්න බෑ. ඊට පස්සේ මේ මනස දන්නවනම් මේක කරන්නේ නැතුව ටිකක් අර පිරිමැස්මෙන් වැල් පොලියට අහුවෙන්නේ නැති වෙන විදියට ඇඟිල්ලේ තරමට ඉදිමිලා කටයුතු කරනවා නම් පොඩ්ඩක් පිටිතද කරන්න වෙනවා. හික්මෙන්ට සිද්ධ වෙනවා. එහෙමනම් එයාට පුළුවන් Tamanට හම් වෙන මුදලින්වත් අඩු ගානේ යැපෙන්න මල බන්නලා යන්නේ නැතුව ආදායමට වැඩි වීදම් පන්නන්න නැතුව යන්න ඉතින් මේකනේ අද ලෝකයට තේරෙන්නේම නැත්තේ. අද හැම කෙනාම ජීවත් වෙන්නේ කල්බදු ක්‍රමයට. Finance system. ඔය කොළඹ ඉන්න ඔක්කොම ලොක්කෝ මාස ගාණකට ණය. අපේ ලංකාව හෙට උපදින දරුවා රුපියල් 50000ක් ණයයි පිටරටට. දැන් 50000 පැනලා ඇති. ලක්ෂ ගාණක් ළමයි උපදිනවා. ඒ හැම ළමයෙක්ම අපි ඒ තරම් පිටට නැහැ. අපි මේ කොච්චර දේවල් හදාගෙන මේ දක්ෂකම් හදාන ගියත් තේර්ම ණයට ගත්ත දේවල් වල. ඒකව ගිනි පොලියට වැටෙනවා. ඉතින් අපි මේ දියුණු වෙනවා, යටිතල පාසුකම් හදනවා, සංනිවේදනයේ තියෙනවා කියලා පයි මේ මේ කයිවාරු කෙලියට පම්පෝරු කෙලියට හැමදාම ණය වැඩි. ඉතින් ඒක එහෙමයි. ඇමරිකාවත් මුළු අවුරුද්ද වියදම් කරනට වැඩිය මුදලක් පිට රටවලට නැහැ. දැන් ට්‍රිලියන් ගාන මම හිතන 20 පෙන්න. ඒත් නතර කරන්න බෑ. ඒත් ණයට අරගෙන තමයි බැලින්නම් ඒගේ සුරංගනාවක් වාගේ සුරපුරක් වාගේ පුරංගනාවන් පුරවැසියන් වාහනද යාන වාහනද මා ඔක්කොම තියෙනවා වෙන ණයට ගන්න. ඒක තමයි සිංහලයට අද වෙලා තියෙන පාහරම තුච්චම වැඩි. Tamange ආර්ථිකය හසුරව ගන්න දන්නේ අල්ලපු gedර නිසා කල්පදුකමේට ඕන තරම් පත්‍රේ දාලා තිනවා ගිහිල්ලා ගන්නවා. ඉතින් ඒක ලියවලා ගෙවනවා. මේ ਸਰවඥාන්සේ කියන ඇඟිල්ල තරමට ඉදිමියල්ලා ආදායම හැටියට වේදම් කරපල්ලා. එතකොට අපිට අනන සුඛය කියලා එකක් හම්බෙන්නේ නැහැ නෑ. දැන් තියෙන්නේ අනන සුඛය කියලා කියන්නේ වැඩ අනා ගන්න සුඛේ. ඒක টොප් එකට තියනවා දැන්. අනන සුඛය කියලා තියෙන්නේ ණය නැති ගතිය. එදා ලැබෙන දෙයි යපිලා ඉනවා. දැන් තියෙන්නේ අනනවා. වැඩ අනා ගන්න සුඛේ. දැන් අනාගාමි වෙනව ඕ අනා ගන්නවා දෙකම ඉතින් යෝගාවචර කරගන්න. අමාරු අනාගාම වෙනවා අමාරු භාවනා කරනවා කියලා අනාගන්න. ඉතින් අපි මේ බණ අහන්නේ සාකච්ඡා කරන්නේ ඒ අඩුපාඩු අපි දැනගෙන ඉස්මතු කරගෙන මෙන්න මේ මේ තැන්වලදී අපි හික්මුණොත් මේ මේ තැන්වලදී භාවිත හිතක් ඇති කරගත්තොත් අපි මේ වැල්පොලි ක්‍රමයට යන දෙනසෝ අරස කරන්න පුළුවන්. අන්න ඒක සඳහා ඒ බුදුහාමුදුර ඊයේ දුන්න සූත්‍රයේ උපමාව තමයි පොඩි වතුර ටික කරලා ලුණු කැටයක් දැම්මොත් ලුණු රහ වෙනවා. ගංගාන නදී වගේ තැනකට රුණු ගැටක් දැම්මට වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා Tamange භාවිතය, කයේ භාවිතය, සීලේ භාවිතය, චිත්ත භාවිතය, ප්‍රඥා භාවිතෙන් තින්ගිත්තයි නම් අර කරප අකුසල කර්ම නිසා Tamange මුළු ජීවිතේම ලුණු රස වෙන්න වගේ කටුකරෝසන වෙනවා. ඉතින් ගෙවන්න ඕනේ. එන්නේ විශාල භාවිත කයක් භාවිත සීලයක් භාවිත හිතක් භාවිත ප්‍රඥාවක් තියෙනවා ගංගාන නදී වගේ පොඩ පුංචි දේවල් දැම්මට අකුසලයක් වුණාට එයාට ඒක ඊගාවාත්මයට ගෙනියන්න තරම් පැහිමක් වෙන්නේ ඒක එතන එතන ගෙවිලා යනවා අන්න වගේ මේ ක්‍රමේ දන්න කෙනාට මේකේ බේරෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මෙන්න මේකට මට හිතුණා මුගක් වෙලාවට මම සාධක වශයෙන් පෙන්නන වෙන සූත්‍රයකින් මේ කාරණාවට කිට්ටු කරන්න. හැබැයි මම දන්නවා මම මේ දෙන නිදාසතර කාරණාව සාමාන්‍ය බණහන අයට වඩා බණ භාවනා කරලා යම් අත්දැකීමක් ඇති කෙනෙකුට අදාළ භාවය වැඩි වෙයි. ඉතින් අපි ඉන්නේ වැඩමුළුවේ තුන්වෙනි දවසේ නිසා යම් යම් අත්දැකීම් තියෙන ඒ බව ඒ ධර්ම සාකච්ඡාවේදීත් පේනවා. ඒ නිසා මම හිතනවා මේ කාරණාව හොඳට බණහක හිත යොදලා බණ ඇහුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා අවධානය ඉල්ලනවා මම. සර්වජනසී ඉන්න කාලේ ওই මාළුක්‍ය පුත්තු කියලා හොඳටම වයස වෙච්ච කෙනෙක් පැවිදි වුණා. ලොකු ඕමනාවක් තියෙනවා නිවන් දකින්න. වයසයි කොහොමරි පැවිදිලා සර්වජනස ළඟට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ සෙනගත් එක්ක ඉන්න කැමති නෑ. මම අපමත්තෝ ඌපකට්ටෝ කියලා අප්‍රමාද වෙලා විවේක තැනකට ගිහිල්ලා අරිහත්ය දක්වා භාවනා කරන්න කැමති මට කමටහනක් දෙන්නයි කියලා. ඊතර බුදුරජාණන්සේ කියනවා මේ නාකියෝ ඇවිල්ලි වෙලා එක එකාට වෙන වෙනම කමටහන් ඉල්ලනවා මේ දීලා තියෙන තොග වශයෙන්. ඔහොම නාකියෝ ඔහොම ඉල්ලනවා ඉල්ලන්දාරි කොච්චර ඉල්ලන්න එපාද කියලා නිකන් අර මං කියනා වගේ කතාවක් කියවෙනවා. හැකියවට මොකද ඉතින් අත ගහලා එලවන්නෙම නැහැ. මොකද සරුවචන්සේ දීලා තියෙන සත්‍යපට්ඨාන සූත්‍රයේ සර්වචන්සේ දීලා තියෙන ආනාපාන සති සූත්‍රේ සර්වචන්සේ දීලා තියෙන කායගත සති සූත්‍රේ ඒක බෑ මට වෙනම ඕනේ ඒ නිසා සර්වචන්සේ ඒ කමටහනක් දෙන්න ඉස්සර වෙලා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ගන්නවා එහෙම නැත්නම් දෙබසක් යනවා හොඳයි මහලුන්ගේ පුත්තේ එහෙමනම් යං කිංචි චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සිසanti කිංචිතේ හෝති රාගං වා ප්‍රේමං වා ඡන්දං වා මානුකේ පුත්තු ඔබට මොකද හිතෙන්නේ රූපයක් තියෙනවා එහෙන් දැකිය යුතු රූපයක් කවදාවත් දැකලා නැහැ දැනුත් දකින්නේ නැහැ බලන්නෙත් නැහැ දැන් ඉස්සරහට බලන්න වෙන්නෙත් නැහැ එහෙම රූපයකට ඔබට රාගයක් ආසාවක් ප්‍රේමයක් අකුසලයක් පහළ වෙයිද කියලා යම් රූපයක් තියෙනවා ඇති දැකිය යුතු දැකලත් නැහැ, දකිමිනුත් නැහැ, බලලුමිත් නැහැ, බලමිනුත් නැහැ, ඉස්සරහට බලන්න වෙන්නෙත් නැහැ. එවැනි රූපයක් පිළිබඳව උඹට රාගයක් ඇති වෙයිද කියලා. ඒතුළු කියනවා වෙන්න බෑ බන්තේ. එහෙම දෙකට රාග ඇති වෙන්න බෑ. අපිට රාගයක් ඇති වෙන්නේ දැකපු රූප වලින් විතරයි. හොඳයි. හොඳයි සද්දයක් තියෙන කවදාවත් අහලා නැහැ. දැන් එහෙමනුත් නැහැ. දැන් අහන්නෙත් නැහැ. ඉස්සරහට අහන්න වෙන්නෙත් නැහැ. ඒ වගේ සෝත විඤ්ඤය සද්දයක් ආවොත් එහෙම සද්දයක් පිළිබඳවට කෙලස් පහළ වෙයිද? රාගයක්, ද්වේෂයක්, ප්‍රේමයක් පහළ වෙන්නේ නැහැ. ඒතර නාසයෙන් කවදාවත් විඳපු නැති, විඳිමිනුත් නැති, විඳින්න වෙන්නේත් නැති, ඉස්සරහට වෙන්නේත් නැති ගඳකින්, රසකින්, නැත්නම් කායයෙන් පහසකින්, නැත්නම් හිතට හිතවිල්ලකින් කියලා හය ආකාරයකට සරුවත් chance මේ එකම හේතු ගන්නවා. එතකොට එහෙම අපි අත්දකලා නැති කිසිම දෙකින් අපිට කෙලෙස් එන්නේ නැහැ. ඒ නිසා අපිට කෙලෙස් එනවා නම් එන්නේ අපි දැන් දැකපු ටිකෙන් විතරයි. ඒක නිසා අපි නැද නොදකපු දේවල් ගැන කවදාවත් භවනා කරන්න ඕනේ නැහැ. මොකද ඒවෙන් කෙලෙස් එන්නෙත් නැහැ. ඒවා කෙලෙස් වලට තණ්හාවට හේතු වෙලත් නැහැ. ඒ කියන්නේ නිරෝධයක් ලබන්නත් බෑ. ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් ලබන්නත් බෑ. ඒ නිසා අපි භවනා කරනවා නම් කරන්න ඕනේ අපිට දුක් ඇති වෙන කෙලෙස් උපදින දේවල් පමණයි. ඉතින් ඒක හොඳ ලස්සනට විස්තර කරනවා මහසිසයඩ ස්වාමීන් වහන්සේ. ඒකලා කියනවා අතීත රූප වලින් නොදකපු දැකපු අපිට කෙලෙස් එන්නේ එන්න බෑ. අනාගත වෙන්න තියෙන රූප වුණත් දැකපු නොදකපු වලින් එන්න බෑ. එනවනම් කෙලෙස් එන්නේ මේ දැන් විතරයි. පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ බේරගන්න. ඒකට හරිය අකමැති කට්ටිය කට්ටිය හිතනවා නෑ අපේ අම්මගේ කෙලෙස් ටිකක් මට එන්නේ තාත්තගේ බූදලේ වගේ ඒ කෙලෙසුත් එනවා ගියාත්ම කෙලෙසුත් එනවා ඊරාට කාපිකුත් කෙලෙසුත් තියෙනවා කියලා අර පරණ තොගයක් බරක් කරගෙන තමයි පෘථග්ජනය ජීවත් වෙන්නේ ඒ කියන්නේ වෙච්ච දේ ගැන පශ්චාත්තාපය කියලා අපි කියනවා. ඒ නිසා මේ මනස මේ මොහොතත් කෙලසගෙන ඉන්නේ. මේ මොහොතෙත් ඉන්නේ අර වෙච්ච දේ ගැන පශ්චාත්තාපය වෙලා කවදාකවත් ඒකෙන් වර්තමාන මොහොත පිළිසි පිරිසුදු වෙන්නේත් නැහැ. අර පශ්චාත්තාපුණයි කියලා කුසලයක් වෙන්නේත් නැහැ. තවත් අකුසල. මේ අකුසල් සමාදානයේ නිසා මේ මිනිස්සයා වැල් පොලි ක්‍රමයට බිඳවනවා. ඒ බුදුහාමුදුරුවෝ කියනවා කෙලස් එනවා නම් මේ දැන් එන්නේ. පින් එනවා නම් මේ දැන් එන්නේ. ඒ දෙකට ක්ෂණ සම්පත්තියක් තියෙනවා. ඔබට මේ වර්තමාන මොහොත පින්පැත්තට හෝ පව්පැත්තට හරවා ගැනීමේ ස්වච්ඡන්දයක් තියෙනවා. ඒක මන අපිට ගන්න බෑ. පොත් කියවලා ගන්න බෑ. දාන දීලා ගන්න බෑ. ගුරුවරයා හඳුනනට ගන්න බෑ. ඒකට දුවට <clears throat> භාවිත කයක් තියෙනවා භාවිත සීලයක් තියෙනවා නම් භාවිත චිත්තයක් තියෙනවා භාවිත ප්‍රඥාවක් තියෙනවා තේරෙයි ඒක නිසා ඉස්සල්ලාම අදහසක් ඇති කරගන්න ඕනේ මේ අතීතය ගැන පශ්චාත්තාපීමෙන් කවදාවත් කුසල් සිද්ධ වෙන්නේ නැහැ අකුසල් වැල් පොලි ක්‍රමයට ගිනි පොලි ක්‍රමයට යනවා. ඉස්සරහාම ගැතින් වරදී. ඉස්සරහාට මට මෙහෙම මෙහෙම වෙයි. ඉස්සරහාමට අරයා මෙහෙම කරයි. මේ ඔක්කොගෙම අකුසල් සිද්ධ වෙයි. වෙන්න තියෙන දේවල් සැක කිරීමෙන් දන්නේ නැති ශේෂ්ඨයක් මේ කතා කරන්නේ. ඒත් අකුසල්. ඒ නිසා මේ මනුස්සයා වර්තමානයේ ඉන්නේ බුද්ධමාකාර පිළීමක. හරියට අර දුටුගමන කුමාරයා මහ විහාරමා දේවිට කිව්වේ උතරින් හැඩි දෙමළු දකුණේ මහමෝද මං කොහොම අත්තට අකුලන බුදියන්නේ නැතුව අත් දෙක දිගාරිනේද මේක මම හිර වෙලා ඉන්නේ පෘථජන නිටතරම ඉන්නේ හිර වෙලා අතීතෙන් ගෙන ආපුවා වර්තමානට දාගන්නවා අනාගතෙත් ඒවා දාගන්නවා ඒ නිසා වර්තමාන මොහොතේ සම්පත්‍ති කර අවස්ථාවක් නෙමෙයි තියෙන්නේ මහා පිරිච්ච ගඳ ගහච්ච සංකර වෙච්ච චිත්තක්ෂණයක් තියෙන. එයාට මේ පෘථජනය කියලා කියන. ඒ මනසට ඒ එකක් හටගෙන නැතුව ජීවත් වෙන්න බෑ. කොයි වෙලාවක හරි අතීතයක් නැතුව වර්තමානයක් නැතුව හරි පාළුයි. හරි කම්මැලි. හරිම නීරසයි. මොකක් හරි කරන්න ඕන. ඒ ਸਰවඥාන්ස උපක්‍රමයක් කරලා දෙන්නේ ඉස්සලා අපි කතාවට බහිමුකෝ. එතකොට උපක්‍රමය අපිට තේරෙයි. ඉතින් මේක කිව්වට පස්සේ දැන් මේ මාළික පුත්‍ය හාමුදුරන්ට මේකෙන් පොඩි පොටක් අහුවෙනවා. එහෙම නැත්නම් අදහසක් අහුවෙනවා. ඊට පස්සේ සරුවචාන්සි කියන නිසා උඹට ඔය වෙච්ච දේවල් දැකපු දේවල් තියෙන එක ඉතනින් නතර කරපන් ඒක මේ මොහොතට ගන්න එපා. ඒ ඇහිච්ච දේවල් තියෙනවා නම් ඌව මේ එතන ඉවර කරපන් ඇහුව ඇහුව පමණයි. බින්දපු යමක් තියෙනවනේ ඉවරයි. හිතපු යමක් තියෙනවනේ ඉවරයි. මේ මොහොතට ගන්න එපා. අනාගත සැලසුම් කරන්න කියලා මේ මොහොත කක්ක කරගන්නත් එපා. වණ කරගන්නත් එපා. මේ මොහොත මේ වත් එලඹ සිටි මොහොත ක්ෂණ සම්පත්‍යක් කරගන්න නම් තමන් මේ මොහොතට හිත අරගෙන සතිය පිහිටුවගෙන භාවිත කයක් ඇති කරගන්න මේ කයේ බවත්තන්න හිත. දැන් අපි කරන්නේ මුළු කයට වෛර කරන එකන උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉඳගෙන හිටියත් අපිට අමාරුයි. හිටගෙන හිටියත් අමාරුයි. ඇවිදින්න ගියත් අමාරුයි. නිදාගෙන හිටියත් තමයි. ඒක නලියනවනේ වැඩි. කිසිම වෙලාවක මේ මම පින් කරලා උපදගත් ආත් කයක් තියෙන්නේ. අනේ මේ පట్టල වාඩි වෙලා මේ කයේ ඉන්න එක තමයි ලොකුම පින. මොනම කෙනෙක්වත් කැමති නැහැ පිළිගන්න. ඒගොල්ලෝ කියන්නේ ලොකුම පින කියන්නේ ඉන්දියාවේ ගියොත් ඔන්න ලොකුම පින. දඹදිව යන්න. එහෙම නැත්නම් ධාතු චේති වන්දනා කරන්න ඕන. බුදුන්ස් කියනවා ධම්මචේති කියලා කියන්නේ සතිය පිහිටීම මේ මොහොතේ මේකයි. එච්චර ධම්මචේතියක් තියෙද්දි දඹදිව වන්දනා කණ්ඩායම් කොච්චර තියෙනවද? අපි කොච්චර කැමතිද මේ අම්මට අම්මා දඹදිව පිටක් කරන්න. මේ ධාතු චේති පරිවිවසය. ඒ මොකද මේ කය මේ කය තමන් ඉපදිච්ච කයේ හිත පවත්නවා නම් ඌතෙන් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම තියෙන්නේ. අපිට ඒක හරි නෑ මේ කයෙන් ගඳ ගන්නවා, দাঁඩිය දානවා, දත් ගැලවෙනවා, කෙස් පැහෙනවා. මේක ලතු උල උල හදාගෙන ඉන්නා වගේම අපිට නෑ ඉන්දියාවේ ගියොත් අන්න හොඳම පින. ඉතින් ඉන්දියන් කාරෝ හරි කැමැති ඒකට. ගමන් කරන කට්ටියත් හරි කැමැති. ඉතින් දිගට යනවා මිසක් භාවිත කයක් ගැන මේ හම්බෙච්ච මනුස්සකයි හිත පිටවපන් කියන එක එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතේ හිට පීඩෝපම් කියන එක. එහෙම නැත්නම් මේ මං ගැන මේ වෙලාවේ මං බලනවා මිසක මේ අනුන් ගැන බලලා කවදාකවත් කුසලයක් කරගන්න තියා සතිය පීඩවන්නත් බෑ කියලා මේ මම දැන් මෙතන කියන එක භාවිත කය භාවිත සීලේ භාවිත චිත්ත භාවිත ප්‍රඥාවේ එක ආරම්භක තේසියක්. මේක තේරුම් අරගත්තට පස්සේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන් කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ කියපු දේ හරියට තේරුම් ගත්තා නම් මොකද මෙන්න මෙහෙමයි වැටෙන්නේ. ඒ කියන්නේ කමඨහන් ලැබිච්ච එක බුදුජානනාංශයට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඉන්නවා අභාවිත කයක් තියෙන. කවදාවත් භාවනා කරලා නැහැ කමඨහන් සුද්ධ කරගන්නේ. එහෙම නැත්නම් යෝන්සුමංස්කාරේ නැහැ. සම්මා දිට්ඨිය නැහැ නැත්නම් සම්මා සංකප්ප නැහැ. ඉතින් ඒකේ නා රූපන් දිස්සා සති මුත්තා. එයාට අපි කියමු 60 රූපයක් පේනවා. හැබැයි එයා බලන්නේ ඒක සතිමත් හිතකින් නෙවෙයි. මුට්ට සතියෙන් එනතම් මෝඩකමට බලන්න. නැත්තම් මුට්ට සති කියලා කියන්නේ මොට වෙච්ච තියුණු නැති රූපන්දිසා සති මුට්ට පිය නිමිත්තම් මානසිකර්තික දකින්නකොටම යාට තේනවා මේක මේ බොහොම මනාප දෙයක් හොඳ දෙයක් හැඩිය හොඳයි ලස්සන හොඳයි කියලා බලන්නේ ඒ මනාප නිසා තමයි. ඉතින් ඒක සාමාන්‍ය හුඟක් වෙලාට ඒක පිළිගන්න එකක් නෑ. ඉතින් අපිට අමනාප දේවලුත් පේනවනේ. ඇයි එහෙමනම් මේ රූපයක් දැකපුව හැම වෙලාවෙම මනාප දේම බලන හැම දෙයකම මනාප උපදිනවයි කියලා මේ නිගමනයක් ඇති කරන්නේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ කියලා හිතෙන් ඉඳිනවා. මොකද කෙලෙස් වලට තියෙන්නේ මනාපේ විතරක්ම නෙවෙයිනේ. අමනාපයක් තියෙනවනේ. මෝහයක් තියෙනවා මෙතන කතා කරා. මෙතන කතා කරන්නේ මනාපේ විතරයි. ඒක හරියටම තරුවචනාංශයේ දුක්ඛ සත්‍යයට හේතුව පෙන්වන්නේ තණ්හා විතරයි. ද්වේෂය පෙන්වන්නෙත් නැහැ, මෝහය පෙන්වන්නෙත් නැහැ. ඒ වාගේ මේ ශාන්ති කියනවා ඔබ රූපයක් දැකලා අසත්‍යමත් වුණොත් ඒ රූපෙට බැඳෙනවා. ඉදි වළක්වන්න බෑ. සාරත්ත්‍ය චිත්තෝ වේදේති තංචාජ්ජෝසතිටති අනේ මම ලස්සන රූපයක් දැක කොච්චර වටිනවද මගේ ඇස් දෙක කොච්චර පිං කරලා තියනවද කියලා අර දැකපු රූපයේ පිළිබඳව රතියක් මනාපයක් ප්‍රේමයක් හට ගන්නවා. ඊට පස්සේ ඒකට රිංග ගන්නවා නේ මම දැක්කේ. මේක මට ෆොටෝ එකක් අරගන්න පුළුවන් නම් මේක අර ලොක් කරලා තියාගන්න පුළුවන් නම් මට මේ කාමරේ පිටිය ගහ ගන්න පුළුවන් නම් ළඟ ඉන්න කෙනාට කතා කරලා පෙන්වන්න පුළුවන් නම් කියලා අර රූපෙට බැඳ ගන්න බැස ගන්න. රූපෙට රිංග ගන්න. මේ වෙලාවේදී මේ රූපයක් දැකීම මේ තරම් ප්‍රේම ඡන්ද රාග උපදවන එකක් කියලා පෘථජ්ජනයට තේරෙන්නේ නැහැ. ඒ නිසා එයා හිතන රූප දැකීම පෙර පිනකින් වෙච්ච එකක්. ඇස් දෙක හොඳට තිබුණ නිසා වෙච්ච එකක්. අනික් කෙනෙකුට කාල කන්නින්ද පේන්නේ මට විතරයි රසාස්වාදයේ තියෙන කියලා අර දැකපු රූපේ මත පුදුමාකාර තරම් හදනවා. ඒ තමයි අභාවිත කයක්, අභාවිත සීලයක්, අභාවිත චිත්තයක්, අභාවිත ප්‍රඥාවක් ඇති කෙනා. ඉතින් මේකේ තියෙන පොඩි ඉස්සරහට යන ඉස්සලා තේරුම් ගත්තොත් හොඳ කොටසක්. ඒ මොකද අපි මේ රූපේ දලන වෙලාවෙදීම කනට ශබ්ද ඇහෙනවා. නමුත් අපි ඒකට ප්‍රේමයක් ඇති වෙලා නැහැ. නහයට ගඳකුත් ඒ වෙලාවෙම දැනෙන්න පුළුවන්. දිවට රසකුත් දැනෙන්න පුළුවන්. කයට පහසකුත් දැනෙන්න පුළුවන්. හිතට හිතිවිලිත් එන්න පුළුවන්. මේ හයක් හිතිවිලි සමා වෙන්න හයක් අරමුණු හය ద్వාරයට ආවට පස්සේ මම මේ රූපේ තෝරාගත්තේ රූපේ වැඩියෙන් මනාප නිසා තමයි. ඒකට හිත ගිය ගමන් සද්ද අභාවයට යනවා. සද්ද තීරමක්ම නැහැ අපිට. නාසයෙන් සුවඳක් ගඳක් දැනෙන්නේ දිවට රසක් දැනෙන්නේ නැහැ. කයට පහසක් දැනෙන්නේ හිතට හිතවිල්ලක් එන්නේ. අර රූපේට මත් වීම පමණි. නැත්නම් විඥානයේ චක්කු විඥානයක් වෙච්ච පමණින් කනට එන සද්ද අහෝසි වෙලා යනවා. නාසයට, දිවට, කයට, මනසට අහෝසි වෙලා යනවා. ඒ නිසා අපිට මේ හය දොරට මොන අරමුණු ආවත් වැඩියෙන්ම කෙලස් දෙන අරමුණට තමයි විඥානේ ඡන්දෙ දෙන්නේ. විඥානේ දුවන්නේ එතෙන්. ගිය ගමන් අනිත් ඒවට මොන අරමුණු ආවත් එකක්වත් අපිට වාර්තාගත වෙන්නේ නැහැ. ඒ නිසා අපි දී ඇති වෙලාවක ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, කන තියෙනවා, සද්දේ තියෙනවා. නාසයේ තියෙනවා ගඳ තියෙනවා දිව තියෙනවා රස තියෙනවා කය තියෙනවා පහස තියෙනවා හිත තියෙනවා හිතවිලි තියෙනවා කියන මේ අජ්ජත් බාහිර ආරම්මන ආයතන වලින් විඥානේ එකයි තියෙන්නේ කොයි එකද විඥානේ ගන්නෙ වැඩියෙන්ම කෙලස් ඇති දෙය මිටි දැනින් වතුර බැසයේ ඒ නිසා අපි චක්කුණා රූපන් දිස්වා කිව්ව නැත්නම් රූපන් දිස්වා සති මුට්ටා කිව්වනම් ඒ වෙලාවේ එයා ඒ රූපේ දකින්නේ රූපයෙන් රූපයෙන් වැඩිම තණ්හාවක් එන නිසා ඒකෙන් හොඳම දැක ගන්න පුළුවන් දේ තමයි රූපයට මත් වෙච්ච පමණින්ම ඒ වෙලාවේ කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ, රස, පහස නැති වෙනවා. අද කමඨාන් සුද්ධ කරනටත් එකිනෙක එක ලියලා තිබුණා. අර විදිහට හොඳට වම දකුණ වශයෙන් බලබලා යනකොට කුරුළු ශබ්ද තිබිලා තියෙනවා. හැබැයි ඇහිලා නැහැ. හිත ගැස්සුනට පස්සේ තේනවා අහ් වටේට කුරුළු ශබ්ද. ඉතින් එතකොට යා ඥානවන්තරන් තේරෙනවා අරමුණට හිත බැස්සනයි කියන්නේ අපේ සක්මනට වම දකුණට හිත බහැලා ඒකේ විස්තර ව්‍යංජන අනුව්‍යංජන හොඳට පේනවනම් ඒ වෙලාවේදී රූප නැතුව නෙවෙයි ඒව අභාවයට යනවා සද්ද නැතුව නෙවෙයි කාභාවයට යනවා ගන්ධ රස පහස ඔක්කොම අභාවයට යනවා අර අරමුණේ හිත නිමග්න වීම නිසා නමුත් මේ භාවිත මනසක් නැත්තම් එහෙම භාවනා කරපො නැති කෙනෙක් නම් අපි හිතමු අපි කානිවල් එක සුපර් මාකට් එක සංගීත සම්දර්ශනයක ඉන්නේ. නැත්නම් චිත්‍රපටියක් බලනවා. එතකොට අපිට ওই භාවිත මනසක් හෝ අරමුණ පවත්ILLක් නෙමෙයි අපිට තියෙන්නේ මේ විදුරම් පිනවන කතාවනේ. එතකොට කොයි එකටද හිත යන්නේ කියන්නේ වැඩිම රාගය උපදින තැනට හිත යනවා. ඉතින් මාළුක පුත්‍ර සඳහන් කරනවා රූපන් දිසා සති මුට්ටා පිය නිමිත්තම් මනසිකරෝති. එතකොට මේ මනුස්සය දකින්නේ ප්‍රියව තමයි දකින්නේ. මේ ප්‍රිය වෙන්නේ හිත තෝරලා තියෙනම වැඩියෙන්ම කෙලෙස් උපදින තැනනේ. සාරත්ත චිත්තෝ වේදියේකට බොහෝම රාග කරනවා මම දැකපු රූපේ. තංච අජ්ජෝස තිටති අනේ කොච්චර වටිනවද මේ රූපේ මගේ මනදොල සපුරනවනේ කියලා. තස්ස වඩ්ඩන්ති වේදනයි. ඉතින් ආයේ රූපේ පිළිබඳව විඳීම් රාශියක් ලබනවා. අනේකා රූප සම්භව දැන් මේ පේන රූපෙටත් වැඩිය කතන්දරේ යනවා. ඒකෙන් හටගත්ත මේ ගිනි පුපුර විශාල කතන්දරයක් හදනවා. හරියට අර මුරුංග ගහයට බුදියාගත්ත මිනිහා වගේ. මුරුංග ගහයට බුදියාගත්ත මිනිහා ගැන පිළිබඳ කතාව මම හිතන්නේ අහලා තියෙනවද මන් දන්නේ. මං කියන්නම්. දැනගන්න. කම්මැලි බුබ්බඩේක් බත් කාලා ගේ ඇතුලේ බුදියන් ඉනවා. බත් කන්නේ අනකොට දැක්කලු ගේ ඉස්සරහා තියෙන මේ වැටි මුරුංග කියලා જાතියක් තියෙන. අන්නේ වැටි මුරුංග ගහේ මල් පිපිලා තියෙනවා. මොහිත නිදාන කල්පනා කරාලු අම්මු කම්මැලියා ශරීර හොරා බුබ්බඩයා කම්මැලියා එනකොට කිව්වල දැන් මේ මුරුඟ ගහේ දැන් මල් පිපිලානේ ඔක ෂුවර් එකටම හොඳ කරල් ටිකක් හැදෙනවා මම කරන්නේ මේ කරල් ටික හොඳට පැහෙනකන් ඉඳලා අස්සන කරගෙන ගිහලා මම පොළට ගිහලා විකුණලා ලාභම සතා තමයි එළු පැටියෙක් මම ගන්නවා එළි පැටියෙක් අරගෙන ඉවරලා එළුව බොහොම ඉක්මනට වැවෙන જાතියක් බෝ වෙන જાතියක් අවුරුදු 300ක් විතර පට්ටි දානවා ඒ නිසා ටික කාලයක් ඇතුළත මම හොඳ එළුපට්ටියක් හදාගන්නවා. එතකොට එළුව සෑහෙන ගාණක් දුන්නාට පස්සේ මට පුළුවන් මේ හරකෙක් ගන්න. කිරි හරකෙක්. මම ඊට පස්සේ කිරි හරකෙක් ගන්න. එතකොට එළුපට්ටියක් තියාගෙන කිරි හරකක් අරගත්තට පස්සේ මට දෙනකින් හම්බෙනවනේ පැටව. එතකොට මට ගව පට්ටියකුත් හම්බෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේ හොඳට පුරුදු කරනවා දිනු කරනවා. එතකොට මට එළ කිරි එළු කිරිද එළ කිරිද හරක්තම ඔක්කොම හම්බ වෙනවා. ටික කාලෙකින් මම හොඳ පොසත් කෙනෙක් වඩපත් වෙනවා. එතකොට මයි ළඟට එනවා කාන්තාව දැන් මේ දීගතල කතා කරන. මම්ම ගන්නෑ ඔය කැත ගෑනු. මම ගන්න උන්ත ලස්සන ගෑණියක් තමයි ගන්නෙ. මං කියනවා මට දෑවැද්දට මේ මේ දේවල් ඕනේ කියලා. මම වාහනයක්වත් ඉල්ලගන්න. ඊට පස්සේ ඔන්න අපි පවුල් කන. පවුල් කකා ඉන්නකොට ඔන්න බබෙක් හම්බ වෙනවා. ඉතින් මම දැන් කරත්තේ යනවා දැන් මෙයා. ඒ හදාගත්ත කරත්තේ යනවා. ගෑණි අතර දෙනවා බබා. අනේ යනකොට අර කරත්ත පල්ලේ බබා වැටෙනවා. වැටිච්ච ගමන් ඒ ඒක නෙමෙයි මේ මනසේ කරත්තේ අරගෙන දැන් ගමනක් ගිහිල්ලා එනවා ගෙදර. එනකොට පේනවා අර මුරුංග ගහ නිසා ගේ පාක් කරගන්න බෑ කරත්තේ. හොඳ හොඳ වටන කරත්තයක්. ඉතින් මනුස්සයා හිතනවා මේ මුරුංග ගහ තමයි මේකට බාධා වෙන්නේ කියලා නිදිමතේ මිගිල මුරුංග ගහ කපනවා. ඒතර මුරුංග ගහේ තියෙන මල්. අපේ දවස පුරාම ඔච්චරයි සිද්ධ වෙන්නේ. අපි මේ මල් පිපිච්ච මුරුංග ගහක් අල්ලගෙන මේ කතන්දරේ ගොතලා අන්තිමට ගෑනිත් එක්ක එනකොට ගේ ළඟට වාහනේ ගන්න බැරි නිසා මුරුංග ගහ කපන වැඩි තමයි අපි කරන්නේ. රූපයක් දැකපු ගමන් ඒ කොහෙදෝ යන රූපයක් අපිට පේන්නේ. ඊට පස්සේ ඒ කතන්දර ගොතනකොට අපිට සක්මන් කරන බවත් මතක නැහැ. පරියංක කියන බවත් මතක නැහැ. අර රූපෙ දිගේ දිගට දිගට යනවා වැල්වට අරන් කතා අපි ඒකට ප්‍රපංච කරනවායි කියලා කියනවා. ඒක අපේ හිතේ ඇබ්බැහිය. මොන්නව දුන්නත් ඒක දිගේ කතන්දර ගොතනවා. පල්ලහැලි කියලා තියෙන සම්පප්පලාප කියලා තියෙන ඒ කිසිම සම්පප්පලාපයක පදනමක් නැහැ. මොකක් හරි කල්ලගත්තම දිගට කියන නව කතා කියලා කියන්නේ. කෙටි කතා කියලා කියන්නේ. ටෙලිඩ්‍රාමා කියලා කියන්නේ. ෆික්ෂන් කියලා කියන්නේ. චිත්‍රපටි කියලා කියන්නේ. මේ කියන්න හොඳ නෑ. නමුත් කියනවා දෙවියන් වහන්සේක පිටමත කතාව වඩුවෙත් දක්වපු හීනයක් විතරයි කිය. වෙච්චි දෙයක් නෙමෙයි වඩුවේ හීනයක් දැක්කට පස්සේ ඌ ඊට පස්සේ ඒක දිගේ කෑවට පස්සේ කට්ටියම කෑවට පස්සේ ආගමකුත් හැදිලා දෙයියොත් හැදිලා තුර දිගේ යෑමත් වෙන කිසිම දෙයක් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ ගුවයි. මොනවාදෝ දැකපු එකක් දිගේ යනවා. අන්න ඒ වගේ තමයි අපි මනාප රූපයක් දැකපු ගමන් තස්ස වඩති වේදනා අනේකා රූප සම්භවයේ දැකපු එක පිළිබඳව ඉතින් හිත දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට යනවා. දැන් අර රූපේ නෑ. දැකපු වැත්තක මුරුඟ ගහට බුදිය ගත්ත මිනිහා වගේ කල්පනා කරලා කරලා කරලා අභිජ්ජාච විහෙදාච චිත්තමස්සූපහඤ්ඤති තියා හිත කොච්චර දුක් ගන්නවද කියනවනම් මේ වෙච්ච නැති දෙයක් ගැන මේ කල්පනා කරලා අභිජ්ජාච විහෙස දැඩි ලෝභහට ගන්නවා යාට දැඩි වෙහෙසක් හට ගන්නවා ඒ මිනිස්සු මුරුඟව කපන්න ධර්මයට මෙහෙවනවා මේ නෝනත් එක්ක කෙනෝට ගේ තුළ තියෙන මේ ජරා මුරුංග ගහක් නිසා කාර්ක පාක් කරගන්න බැරි නෝට ගෑණි මොකද හිතන්නේ? එනිසා මිනිහා කියලා මුරුංග ගහ කපනවා. ඉතින් මේ වෙලාවේදී ඒවන් අපචින්නතෝ ඒතං ආචින්නතෝ දුක්ඛං ආරාණිබ්බාණ උච්චතිමස කෙලෙස් රාශියක් ඇති කරගන්නවා නිවනෙන් සදාකාලික ඈතට යනවා අර රූපේ දකින්න වෙලාවෙම සතිය නැති නිසා ඒක දිගේ කොච්චර කතන්දරේ ගෙතෙනවද කියනවනම් කොහේ කෙලවර වෙනවද දන්නේ ඉතින් මේක තමයි පෘථග්ජන ජීවිතය කියන්නේ. මේක තමයි අභාවිත මනසක්. ඒව නැත්තම් සතිය දන්නේ නැති ජීවිතයක් වෙච්චාම දකින දකින දෙක දිගේ එළියට යනවා. ඉතින් මේක අපිට වඩා හොඳට නාට්‍යාකාරයෙන් පෙන්වන්න පුළුවන්. සක්මන් කරනකොට ඉඳගෙන ඉන්නකොට බැරිකමක් නැත්තේ නෑ. සක්මන් කරනකොට අපි සක්මනේ දිගට යනවනේ දැන් තුන්වෙනි දවසේනේ. ඒකට අපිට පුළුවන් පියවර 10ක් 15ක් විතර මේ සක්මනේ හිට පාත්තන්. අපි හිතමු කෙලවරට ගියාට පස්සේ අර ඉරියාපතේ වෙනස් වෙනවනේ දැන්. ඒක දිගට යනකොට නම් දුන්නකින් වීදිච්ච ඊතලයක් වගේ අනේකනේ තියෙන දැන් කෙලවරට ගිලම හැරෙනකොට අපේ හිත හැඟුම් මුදාහරිනවා. අපේ සත්‍ය පොඩ්ඩක් දුර්වල වෙනවා. දුර්වල වෙනකොට කුරුල්ලෙක් බලන්න, සමනෙලෙක් බලන්න, මලක් බලන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා ඉතින්දි සතිය කැඩෙනවා. කැඩලා ආයෙත් හැරිලා ඇවිල්ලා ආයෙ යනකොට ආයෙ පියවර 10ක් විතර යනකොට ආයෙ සතිය හට ගන්නවා. එහා කෙළවරට යනකොට ආයෙ සතිය කැඩෙනවා. ඒ වෙලාවේදී මේ පයි පැවැත්තිය යුතු හිත නැත්නම් කාය ප්‍රසාදේ කයි ඔපේ පැවැත්තන හිත පැදුරටත් නොකිය ඇහැට පයින්. නැත්නම් රූප බලන්න යනවා. නැත්නම් තත් දහන්න යනවා. ඉතින් අන්න ඒක දැනගත්තට පස්සේ පේනවා ඒ ඇයි මේ Taman දන්නෝ කයේ හිත තිබ්බොත් භාවිත කයත් තියෙන්නේ. ඇහැට පැන්නොත් අභාවිත වෙනවා. කයේ හිටියොත්, පයේ හිටියොත් භාවනා වැඩෙනවා. පිට ගියොත් නූපන්න අකුසල් රාශියක් ඇති වෙනවා. ඉතින් ඒ බව Taman දැනගත්තට ඇයි මේ හිත පැදුරටත් නොකිය කාය විඥානේ තිබිච්ච විඥානේ චක්කු විඥානට පණින්නේ ඇයි කියලා බැලුවොත් මගේ මනාපේ නිසා නෙවෙයි. මගේ මනාපේ නම් තියෙන්නේ තක්මනේ තියාගන්න. නමුත් මේ පණින්නේ අපේ හිතේ ස්වභාවය තමයි වැඩියෙන් කෙලෙස් ඇති දෙයට තමයි පණින්නේ. ඒක එතකොට දෙවෙනි එකකුත් තියෙනවා. බලබලා හිටිය මේ পায় මේ වම තියනවා දකුණ තියනවා කියනවා එතකොට නීරස වෙලා ඉවරයි. ඒකේ ගණ්ඩ දෙයක් නැහැ. ඒකේ ඒකාකාරී. ඒ වෙනුවට දකුණ රූපය බොහෝම ප්‍රියමනාපයි. එතකොට හිතම මේ අරමුණ දමලා අරකට පයින්. ඊට පස්සේ ඒක දැනගත්ත ගමන් දැන් යෝගාවචරයට පශ්චාත්තාවයක් එනවනේ. මම මේ සීල් ගත්තේ සක්මන්ට ආවේ අතුගාල වැඩ පටන් අරගත්තේ සක්මනේ ඉන්න අනියෝම් බලන්න හිත පිට ගියයි කියලා ඒ හිත පිට යාම පිළිබඳව ඇති වෙන පශ්චාත්තාපයේ ඉඳලා දිගටම අකුසල් තමයි සිද්ධ වෙන්නේ. බලක් ගන්න බෑ මොකද එයා දැන් ද්වේෂය හිතෙන් තමයි කල්පනා කරන්නේ. චික්කේ මෙච්චර කල්පනා කරත් මට සතිය හරි ගියේ නෑනේ. මගේ හිත මේක බලන්න ගියානේ කියලා ඒ පශ්චාත්තාපය නිසා නූපන්න කුසල් රාශියක් හටගන්නවා. අපි හිතමු යම් වෙලාවක යාට තේරෙනවා මම ඉන්නේ දැන් රූපයක මම ඉන්න ඕනේ මේ පයි නැත්නම් සක්මනේ. ඒ නිසා මට පශ්චාත්තාපයේ පැත්තක තියලා මට බැරිද මේ අල්ලපනල්ලාස්සේ ආයෙත් පයට හිත තියන්න කියලා බැලුවොත් අපි කියන එකට භාවිත කයක් ඇති භාවිත මනසක් ඇති පුද්ගලයාගේ වැඩේ ඒක තමයි. එයා දැනගන්නවා මේ හිත පිටි ගිය කියලා පශ්චාත්තාපී ඉන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. නැවත ෂණ සම්පත්‍ය උපයන්න ඕන. නැවත හිත ගත්තා නම් පයට ආයෙත් නික්ලේශී තැනකට හිත වැටෙනවා. නමුත් අපේ හිතේ දෙක් වෙනුවට කරන්නේ මොකද්ද? නැවත ගැනීමේ වගකීම ගන්නෙත් නෑ හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නත් පටන් ගන්නවා. එතකොට මේ අකුසල් රාශියක් නෝපන් අපි තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක භාවිත කයක් ඇති කෙනා මොකද කරන්නේ? භාවිත සීලයක් ඇති කෙනා මොකද කරන්නේ? භාවිත හිතක් ඇති කෙනා කොහොමද කරන්නේ? භාවිත ප්‍රඥාවක් ඇති කරන්නේ කොහොමද කියන එක මාළුන්ගේ පුතු ස්වාමීන් වහන්සේ අරගාතාවම ඉදිරිපත් කිරීමම භාවිත කයක් ඇතිපැත්තෙන් සඳහන් කරලා තියෙනවා නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ. එයා මේ සක්මන් කර කර ඉන්නකොට රූපයක් දැක්කයි කියලා රූපය අබිරමණය කරන්න යන්නේ සතිය පිහිටවනවා මම මේ ධක්මනේ ඉන්නේ මම දන්නවා මෙතෙදි හිත පිටපණින්න පුළුවන් කියලා. ඒක නිසා රූපේ අබිරමණය කරන්න ගියොත් පිට ගිය හිතට පොහොර දැම්ම වෙනවා. ඉනිමන් බැඳා වෙනවා. ආහාර දුන්න වෙනවා. ඒ නිසා සතියෙන් බලනවා හොඳයි පිට ගියා. විරත්ත චිත්තෝ වේදේතියා දැනගන්න මේ රූපෙට හිත ගියේ මේ කකුල බලාන එක නීරසයි කම්මැලි. ඒක නිසා මේකට හිත යටෙන එක ස්වභාවේ නමුත් අරකට රිංග ගන්න යන්න එපා. ඒ රූපේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න එපා. බලපු ගමන් වෙන්නේ මොකද්ද? අර পায় পায় කෙරේ නැවත හිත ගන්න පුළුවන්කම අරමුණට හිත පුළුවන්කම වෙනුවට රූපේ දිගේ මත් වෙවි යන්න පටන් ගන්නවා. ඒක යාට මොකද්දෝ එකට තේරෙනවා. මම ඉන්නේ දැන් නුහුරු තැනක් කියලා. මම ඉන්නේ ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි. එන්න ආරක්ෂක තැනක නෙවෙයි. අනාරක්ෂික තැනක කියලා පොඩි යාට දැනීමක් එනවා. කරපුරුද්දෙම එන්නේ. ඒකට වැද්දගත්ම දේ තමයි ඒ දැනුම ආවට හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවීම තමයි අභාවිත කය කියලා කියන්නේ. එයා දන පශ්චාත්තාප වුණොත් මම මේ අසතියටමයි වැටෙන්නේ. මේ නිසා පශ්චාත්තාප නොවි මං ඉන්නේ දැන් අනතුරුදායක තැනක. මං ඉන්නේ කෙලෙස් ඇති තැනක, ඇති වෙන්න පුළුවන් තැනක. රජස් ඇති වෙන්න පුළුවන්. දැන් නමුත් මට නික්ලේශී තැන දැන් තියෙනවානේ. මට දැන් අරමුණට එන්න පුළුවන්නේ. ඒ නිසා එයා ප්‍රඥාව භාවිතා කරනවා. ඉන්නේ මං තාත්තගේ බූදලේ නෙවෙයි. ආරක්ෂක තැනක නෙවෙයි. අගෝචර තැනක. ඒ නිසා මම ගෝචර අධ්‍යත්තයට හිත ගන්න යම් කෙනෙක් ප්‍රඥාවක් ඇති කරනවා නම් ඒකට කියනවා භාවිත ප්‍රඥාව කියලා. අනතුරට ගිහිල්ලා එතනත් ඉන්නේ අනතුරේ. ඒත් එයා දන්නවා මට ඕන නැවත ගෝචර අධ්‍යත්ත භූමියට පයට හිත ගෙනල්ලා අර වෙච්ච එක ගැන පශ්චාත්තාප නොවි ක්ෂණ සම්පත්‍ය උපේල හැකි තාක් ඉක්මනට ආයේ අර නිර්මල තැනට හිත ගේන්න පුළුවන්. ඒක විස්තර කරනකොට පාලංගු පුත්‍ර සාංශය ඉතාම ලස්සනට කියනවා යතාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනං. එයා ඇත්තටම කයේ නෙවෙයි ඉන්නේ ඇහි. ඇත්තටම රූපේ දැකලා. ඒතර වේදනාවකුත් පහළලා තිනවා අනේ දැක්කා හොඳයි ලස්සන රූපයක් කියලා. නමුත් රූපේ ඉන්න බව දැනගත්තත් වේදනාවකුත් ඇති වෙලා තියෙනවා මනාපහේතක්. එයා උත්සාහ කරනවා මේ ඔච්චර පැත්තකට මම මෙහෙම අදිද්දී මට සතිය කැඩිලා නැහැ. නැත්තම් මගේ සතියෙන් මට අරමුණට හිත ගෙනියන්න පුළුවන් කියලා ඒ ගන්න ඥානේ දන්න දැනුම නිසා උපදින්න ඉඩ තියෙන කෙලෙස් රාශියක් ගෙවිලා යනවා. නැවත අරමුණට ගැනීම කුසලයක් බාටපත් වෙනවා. දක්ෂකමක් බාටපත් වෙනවා. ප්‍රඥාවක් බාටපත් වෙනවා. එතකොට යා රූපේ නොදක නෙවෙයි මේ මොලේ පහල කරගන්නේ. වේදනාව පහල කරගෙන නොපල පහල නොකරගන්නේ වේදනාවක් තියෙන රූපේ දැකලා නමුත් ඒ ගැන පශ්චාත්තාප නොවි වෙච්ච වැරද්ද එහෙම තිබිච්චවයි අරමුණේ හිත තබා ගැනීමේ දක්ෂකම කියන එක තමයි මෙතන භාවිත කය කියලා කියන්නේ. භාවිත සීලය, භාවිත හිත, භාවිත ප්‍රඥාව කියන්නේ. මෙන්න මේ දේ දන්නවනම් එයා අර ඇති වෙන්න තියෙන අකුසල් රාශියක් ප්‍රමාණ වශයෙන් දැනගෙන යම් මට්ටමක අකුසල් වෙනවා. නමුත් හැකි ඉක්මනට මෙතන හොඳම අර්ථයක් වෙන අප්‍රමාදී කියන වචනේට පමා නොවි මේක බෝ වෙන්න දෙන්නේ නැතුව නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලා ඒ කඩලා ආරමුණේ ගෙනල්ලා ගෝචරජ්‍යත් භූමිය ගෙනල්ලා තැම්පත් කරනවා එතකොට ඇති වෙන්න පුළුවන් කෙලෙස් රාශියක් නැතිවීමට ප්‍රයෝග කරන අතර තක්කුමුක්කු වෙලාවක තමන් වඩන ලද අරමුණෙහි වඩන ලද සතියේ ප්‍රයෝජන අරගෙන නැවත ආරක්ෂක තැනට එන්න පුළුවන්කම බනුස්ස ජීවිතයක තියෙන දේවත්වයේ ඉක්ම උපු තැන. බ්‍රහ්මත්වයේ ඉක්ම උපු තැන. ඕක දෙයයන්ට මනුස්සයන් බක්කයන්ට කරන්න බෑ. මේක කරන්න පුළුවන් යෝගාවචරයට විතරයි. ඒකත් එක සැරේ බෑ. ඒකත් ලක්ෂ වාරයක් කරලා කරලා කරලා තමයි යෝගාචර තේරුම් ගන්නේ. මේ අරමුණෙන් පිට ගිය වෙලාවේදී කලකොල වෙලා තක්කු මොක්කු වෙලා සාප කරගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. වෙච්ච වැරද්ද ප්‍රමාණ කරගෙන කොච්චරක් ඉක්මනට නැවත Tamanට අර හිතපු අරමුණේ ආරක්ෂක භූමියේ එහෙම නැත්නම් ගෝච රාජ්‍යත්ව භූමිය කියලා කියනවා ගන්න පුළුවන් ක්‍රම මැනීම විතරමයි මේ සාසනේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒක කවුරුත් නතර හඳාපවතින එකක් නෙවෙයි. ඒක සරුවච්චානන්සේ දෙන එකකුත් නෙවෙයි. ඒක මේ ස්නායු ශල්‍ය ස්නායු වෛද්‍ය විද්‍යාවේදී කියනවා කරන්න ඕනේ කලබල තැනක ඉඳලා ආපහු තැනට ගන්න එක නම් ඒ මනසට ඒ ඥාණය තියෙනවා නම් ක්‍රම ලක්ෂයක් තියෙනවායි කියලා නැවත අපව ගන්න. ඒ අතින් අපි උපදිනකොට මේ ඥානෙ තියෙනවා අපිට. නමුත් කල යුත්තේ මොකද්ද කියලා තක්කමුක් වුණා. එයාට ඥාණයෙන් ඇති වැඩක් වෙන්න භාවිත මනසක් නෑ එයාට. එයා ඉතින් ගියරද පශ්චාත්තාපන බලන්නකෝ සක්මන් කරන්න ගියාම හිත පිට ගියානේ. බලන්නකෝ සක්මන් කරන්න ගියාම රූප දැක්කනේ. බලන්නකෝ සක්මන් කරන්න ගියාම සද්ද ඇහුණනේ කියලා ඒක පශ්චාත්තාප කර කර ඉන්නවා මිසක් ඇයි හින ගහන්න පුළුවන්. වරෙන්කෝ ආපහු සක්මනට. ඒක ගැන හිතෙන්නේ නෑ. ඒ මොකද පශ්චත්තාපේ සැර. පශ්චත්තාපේ සැර. මේකට හේතුව සුචරිතවාදී. කිසිම වෙලාවක Taman අතින් වෙච්ච වැරද්දකට සමාව දෙන්න Taman ලෑස්ති නැහැ. ඒකට හරි පශ්චත්තාප වෙලා අයියෝ කියානිසත බැඳගෙන අඬාගෙන මැරෙන්න හදන එක එයා හිතනවා සීලේ කියලා. සීල නෙවෙයි ඒක අර අකුසල් රාශියකට පෙළපාදනවා. ඒ වෙනකොට හරි වේදනාවක් තියෙනවා, චිත්ත පීඩාවක් තියෙනවා. නමුත් වහාම මේ ජීවිතයේ ජීව අරමුණට ගෙනල්ලා බෝ වෙන්න දෙන්නේ අර පශ්චාත්තාපය. එතරම් නතර කරලා ආයේ අරමුණට ආපු ගමන් බලනවා මට ඉස්සල්ලා වගේම වම විලුඹ තද වෙන හැටි, කකුල තද වෙන හැටි දැක ගන්න පුළුවන්. දකුණ. එතකොට යාට පේනවා යන්න ඉස්සල්ලා යම් තැනකද සතිය තිබුණේ. පයි. අන්න එතෙන්ට මාපව ගන්න පුළුවන් නම් එයාට සමීකරණකින් කියන්න පුළුවන් මේ පිට යන්න ඉස්සලා රූපේ බලන්න ඉස්සලා තිත තිබුණේ සතියේ. රූපේ බැලුවා කක්ක වුණා තමයි ඒක ප්‍රශ්න නෑ. ආයෙත් තියෙන සතියේ නම් ඒ බුරුමේ පන්දිස්සාංශ කියනවා මොන දේ වුණත් ඉස්සලා සතිය නම් පස්සේ සතිය නම් අතරමැද ප්‍රදේශයේ අකුසල් සියල්ලම අහෝසි වෙනවා. කිසිම වෙලාවක ඒක යාට වග වෙන්න වෙන්නේ නෑ. ඒක එතනින්ම අහෝසි වෙනවා. අන්න ඒ ක්‍රියාව කරලා දෙන්න අපේ අම්මටයි අප්පච්චිටයි අපට කරලා දෙන්න බෑ. ඒ ක්‍රියාව අපිට ඕන වුණාට අපේ දරුවට කියලා දෙන්න කරලා දෙන්න බෑ. දෙන්න එන්නේ අපේ ප්‍රියමනාප දරුවෙකුට, කෝලේකට, බාලයෙකුට මේක කියලා දීම තමයි අපි ධර්ම දාණය කියලා කියන්නේ. දිවිට ඉහෙළම ඥානයි. අද කිසිම අධ්‍යාපන ශාස්ත්‍රයක ඔහොම එකක් උගන්වනවද කියලා බලන්න. කිසිම තැනක නැහැ. මොකද මේ අධ්‍යාපන ක්‍රමේ තියෙන්නෙම වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙනවා දඬුවම් කරනවා විභාගේ පෙල් වුණොත් වහ කනවා කෝච්චියට පයින්නවා. ඇත්තටම දරුවා පෙල් වෙන්නේ කෝච්චියට පයින්නේ අම්මා. අද එහෙම ගුණ හරපයක් තියෙන. කොහොමඩක්වත් පරදින්න බෑ වරදින්න බෑ දිනන්න ඕන. පෙල් වෙන්නම බෑ. ඉතින් මේක මේ අපායට යන්න ඉස්සලා මෙහෙම දනි තනි මේ වදක බාරයක් නෙමෙතන වෙලා තියෙන්නේ. අද මේ තරග තියෙන ජයපරතුමට පුරුදු වෙන්න නෙමෙයි. පෙරදුනොත් විරුද්ධ පක්ෂය මරන්න ඕන. ඔලිම්පික් වල ගහනවානේ. ඔලිම්පික් කියලා කියන්නේ ඔලිව්වත් යන සෙල්ලම. සාමෙට හදපු එකක්. Tamange පක්ෂේ පෙරදුනොත් අනිත් පෙත්තර ගහන. මිනිස්සු කියලා හිතන්න බෑ. මොලේ මොලේ ඇතුලේ මොනවද තියෙනවද කියලා හිතන්න බෑ. භාවනාවේදීත් ඒක නා හිතන්නේ පිට පිට යන්නම බෑ. ගිය ගමන් විජහාට කොලයක් කරන් කියන ඔන්න සංස සද්දයක් කරන දැන් මම මොකද කරන්නේ? ඔන්න සංස මට සද්පේ රූපය පේන දැන් මම මොකද කරන්නේ? ඔන්න සාංශ මට හිතවිල්ලක් ආවද මම මොකද කරන්නේ? ඒ මෙල්බන් මේ මේ ඩැන්ඩියල් ඉන්නකොට හුදුවට භාවනා කරන වෙන්නේ නැති. ගැන්ලම ගියා සාංශ හුදු ලස්සනට භාවනාවේ මගේ පරියන්කේ ඉන්නකොට ඒ පොඩි පුංචි පාත්‍රයක් තිබුණා ඉවරච්චාම ඒ තට්ටු කරනවා මේ සැසිවාරය સમાප්තයි කියන්නේ. අනේ සාංශෝ බෙල් එක වැදුවා. බෑද්දපෝ ගමන් ඇස් දෙක අරුණා ඔක්කොම ඉවරයි. අර තිබුණු සමාධියත් ඉවරයි යත් එකත් ඇරුණා දැන් මම මොකද කරන්නේ මේ කට්ටියත් කටහඬ බලා ඉන්නවා ධම්මජීව ආම්සුන්ගේ හම්බුවේ කෝකටත් තෛලයක් කියලා. ඉතින් මං කිව්වා කුමරියක පාසලඹ සැලුණා අසාසිටිනේ තුපියන් ඇරුණා කුඹර බඹසර අසපුවේ මා සමවැදී උන් දැහන බිඳුණා දැන් වැරදි කාර්යක බඹ කුමරී මේ පාසලව සැලිල්ල දෙක තමයි ප්‍රශ්න තියෙන්නේ. භාවිතකයක් භාවිත මනස මොනවත් නැහැ. අනිද්දා දෙක එක කකුල කපන්න ඕනේ. එතෙන් පාසලම අයින් කරන්න ඕනේ භාවනාව යන්න. ඉතින් ඒ වෙනුවට බැලුවා නම් ඇස් දෙක ඇරියට සතිය කැඩුනද? ඒ කුමරියක පාසලම බසරනහම බම්බසරේ කුමාරයෙකුට මිසක අලියෙකුට ප්‍රශ්නයක් නැහැ නේ ඒකේ කුමරි වීම මට ප්‍රශ්නයක් කරන්න මම කුමාරයෙක් වෙච්ච නිසානේ. ඒ වුණාට අපි හිතන අපි හිතන්නේ කුමාරගේ වැරද්ද. මුචි අපිට දවසක් එයිද එහෙම ඉඳපුවම ඇද්ද ගැරෙනවා. ඇරුණට සතිය කැඩෙන්නේ නැහැ. අන්න ඒ පැත්තෙන් බලන්න. එයා කට්ටියට කරන්න පුළුවන් හරි කෙරුවා. පාදාලඹත් හැලුණා. පදාසිට නෙතු පියනත් ඇරුණා. ඔය කියන ධ්‍යාන කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියනවනම් කැඩෙනවා. අන්න එතන එතන තියෙන භයානකම දේ කවුරු හරි කියනොත් නෑ නෑ සංස මොන පිස්සුද කුමාරගේ පාදාන බදාලෙන්න ඕනේ නෑ සුවඳ එනකොටම කැඩනවනේ කියන ඇත්ත. ආය අහන්න දෙයක් නෑ නමුත් බුදුහාමුදුර කෙනෙක් පහල වෙන්නේ ඕකට නෙවෙයි. බුදුරජාණන් කියන අද කැඩුනා හෙටත් කරපන් ඔය අම්මන්ඩි හෙටම එනවනම් ඒත් ආදෙන් කිංකිණි නොසොල්ලා නටමින් වරෙල්ලා කියන්නේ යන්න එපා. ඔබ කිංකිණි හොල්ලපන් ඇස් දෙක ඇරිච්චාම මම බලනවා මොකද වෙන්නේ කියලා. බලන්න කවදා හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් පාසලබ සලුණට ඇස් දෙක ඇරුණට කැඩෙනවයි කියලා හිතුවට ওই සතිය ඔය තරම්ම දුර්වල එකක් නෙමේ භාවිත කයක් ඇති කෙනා. භාවිත හිතක් ඇති කෙනා. භාවිත සීලයක් ඇති කෙනා. භාවිත ප්‍රඥාවක් ඇති කෙනා. එහෙම නොවුනනම් ඒ කුමාරි පිළිබඳ හිත පහළ වුණා නම් කොහෙන්ද කෙලවර වෙන්නේ? උප්පෙන සාතිකත් තියන්න වෙන්නේ ඉඩ තියෙනවා. භාවනාව කෝක වෙතත්. ඉතින් දැනගත්තා නම් ඔය කට්ටිය ඇවිල්ලා කොලං කරාට භාවිත මනසක් භාවිත සීලයක් භාවිත ප්‍රඥාවක් තියෙනවා නම් බුදුහාමුදුරෙතන ඉන්නවනේ අපිට අරසාවට. අපේ හිත හැලහැප්පුණාට සතිය කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැති පැත්තෙන් බලන්න. අන්නේ බලන්න තමයි ලක්ෂ වාරයක් මේක වෙnderලා මේකේ තියෙන සතියේ තියෙන මේ ප්‍රභවය සතියේ තියෙන මේ විභව ශක්තිය කරලා බලන්නනේ අපි මේ මේ ගෙවල් දොරවල් අතහැරලා ආවිල මේ කටයුතු කරන්නේ. ඒ නිසා කරදර නැති වුණොත් කවදාද අපේ සතිය වැඩෙන්නේ? භාවනා කරගෙන ඉන්නකොට මේ සද්ද ඇහුන් නැත්නම් වේදනාව නැත්නම් සතිය වැඩෙන්නේ. ඒකට අපි කියනවා සත්‍ය විවිධාංගීකරණය වෙලා මේ විදිහට ඒක කියන්න පුළුවන් මේ කමඨාන් සුද්ධ කරනකොට ඒක අපි සමහරවල් කියන්න සිද්ධ වෙනවා. කුමරීක පාසලඹ සැලෙන්නේ නැති වෙලාවේ ආනාපානය කරනකොට සතියක් තියෙනවා. කුමරීක පාසලඹ සැලිලා ඇස් දෙකත් ඇරිලා නැවතත් අපිට ආනාපානය කරගත්තට පස්සේ තව තවත් සතිය තියෙනවා කියලා අපිට තේරුණා නම් අර පාසලඹ නැති වෙලා සැලෙන්නේ නැති වෙලාවේ සතියයි පාසලඹ සැලුණත් නොකැඩෙන සතියයි ගත්තොත් ওই දෙකෙන් කොයි එකද හොඳ සතිය කියලා ඇහුවොත් ඔන්න කාට හරි කල්පනා කරන්න ඥානයක් එන්න ඕනේ. මම නැවතත් කියනවා මොකද කට්ටියට දැන් නිින්ද යගෙන එන වෙලාව නිසා. පාසලඹ තැලෙන්න ඉස්සරලා කරදරයක් නැතුව පවතින සතියකුත් තියෙනවා. ඒකට තානාපාන සතිය කියනවා. කුමචීක පාසලඹ තැලිලා ඇස් දෙකක් ඇරිලා එයා ආයෙසරයක් ගන්නවා ඒ කලබලුණට ආනාපානට ගෙනල්ලා බලනවා නෑ ආනාපාන මොකුත් වෙලා නෑ. සතියට මොකුත් වෙලා නෑ. අන්න එහෙම දකින්න සතියත් බාධා නැති සතියක් දෙකෙන් කොයි එකද වඩා කුසලතාවයේ තියෙන්නේ. කෝකද කොඩා දක්ෂතාවය කියලා බලුවොත් උන්නෝග තමයි නූපන් කුසල් ඉපදවීමේ ශක්තිය කියලා කියන්නේ. අපි මෙතෙක් කල් ওই සූත්‍රය අම්මෙන් අප්පෙන් ඉගෙන ගන්නත් නැහැ. පන්සල් පන්ති කාමරේ ඉගෙන ගන්නත් නැහැ. දහම් පාසල උගන්ලත් නැහැ. දැන් අපි ඉගෙන ගන්නවා. මේ සංසාරේ කවදාකවත් නොකරපු જાති පුදුමාකාර කුසලයක් තමයි බාධකයේ සාධකයක් කරගන්න හැටි. අනිත් එක ඉගෙන ගත්තයි කියන්නේ කවුරු හරි. ඒක කාට හරි හොරකම් කරන්න පුළුවන්ද බලන්න දැනුම. කාට හරි දෙන්න පුළුවන්ද බලන්න. අපි දන් දීලා මේ කුසල ඉගෙන ගන්න පුළුවන්ද කියලා බලන්න. සිල් රැකලා, පොත් කියවලා, පැවිදි වෙලා මොන දේ කළාද මේක මේක කාලම එපා ඉගෙන ගන්න. මේක කාලම ඉගෙන ගන්න. නමුත් කොච්චරද අපි කාලා තියෙනවා මේ උපදේශේ ලැබිලා නැත්තම්, කමඨාන සුද්ධ වෙලා නැත්තම් අපි හැමදාම කරන්නේ කුමරිගේ පාසලකට වෛර කරන එකනේ. ඉතින් එතකොට මගේ හිතේ ද්වේෂණ වෙලා තියෙනවා. බුදුරජාණන් ගැන ද්වේෂය කරගන්න වෙනුවට බලපන් නැවතත් උඹ කරගෙන හිටපු ආනාපානෙ හිත ගන්න පුළුවන් නම් අර පව් ඔක්කොම අහෝසි වෙනවා. ඒක තමයි අපි මේතෙක් කල සංසාරේ නොකරපු මේ ජීවිතය ඉගෙන ගත්ත අලුත්ම ක්‍රීඩාව. පුළු පුළුවන් ප්‍රමාණයට මොයි ලොකු බරපතල සද්ද වලට බැරි වෙයි. ලොකු බරපතල රූප වලට බැරි වෙයි. යම් යම් පුංචි රූප වලට පුංචි සද්ද වලට දැනටමත් කෙරෙනවනේ. අපි රූපයක් බලන වෙලාවදී ඇහෙන සද්ද පිළිබඳව අපි හිත නරක කරගන්නේ නැහැ නේ. ඒව දන්නේත් නැහැ නේ අපි. අපි රූපයක් බල බල ඉන්නවා ගන්ධ රස පහස එනවා ඒකේ අවසල් කරගන්නේ නැහැ නේ ඒ නිසා මේ කවුරුත් නොදන්න විශයක් මේ මේ කතා කරන්නේ යම් කිසි වෙලාවක මේ හය දොරෙන් හය ආරමුණු වෙන වෙලාවේ වැඩියෙන්ම කෙලෙස් උපදින තැන හිත යන්නේ අන්න ඒකටත් ඇහ ගහලා ඒ එන කෙලෙස් විශේෂිනුත් ආරසා වෙලා කෙලෙස් ඇති බව දන්නවා අහවල් ඉන්ද්‍රිය බව දන්නවා අහවල් රූපේ බවක් දන්නවා ඒ වෙනුවට මං ආයේ කයට හිත ගන්න පුළුවන්කම මට ලැබිච්ච මානව අයිතිවාසිකම ඒ කාටවත් අපෙන් අයින් කරන්න බෑ ඒක සමාදම් වෙනවා නැවත නැවත ඒ සඳහා අපට අභියෝගය වෙන්නේ බාධාව තමයි අන්නේ බාධා වෙන වෙලාවේ ක්‍රියාවත් කරන්න උත්සාහ කළොත් ඒ කෙනාට තේනවා මේක නැවත නැති යදෝදා බලන්න බලන්න සාතිකයක් එනවා හිත කැඩුනයි කියලා අපි හිතුවට බොහෝ විට කැඩලා නැහැ ආනේ සමාදානේ ආනේ භාවිත කය ආනේ භාවිත සීලය ඇතුළට යනකොට බුදුහාම කියන්නේ සක්කෝ කියන වචනේ හැකි සංඥාව කැඩෙනවා කියලා සංඥාවට ගියොත් පෘතජනයි ඉතින් ඊසාට බැඳගෙන අන්නවා මේ කුමාරටලත් එක්ක බෑප්පා භාවනා කරන්න උන් මේ කුමර පාසලම් බැඳගෙන ඇවිල්ලා මෙතන හොල්ලන්න පටන් ගන්නවා අපි කොහොමද භාවනා කරන්න කියලා ඉතින් දිගට කයි කතන්දර නේ උන් උන් කුමරිය වෙච්චාවයි පාසලම් බදලිච්චාවයි තමන්ට බැරිද නැත්තම් හිටපු තැනට ඇවිල්ලා ආරසා වෙන්න කියලා බැලුවොත් අන්නේ දෘෂ්ටියට කියන සම්මා දිට්ඨිය කියලා. අන්නේ සංකල්පයට කියන සම්මා සංකල්පය කියලා. ආන්නේක ඇති වෙලා තියෙනවනම් ඒ කෙනාට තේරෙනවා ඒ කුසලයට හිත වැටුණා නම් ද්වේෂය ආවන අකුසල් වීතියක් පහළ වෙනවා. මයි ළඟ හිත පිට ගියා. නමුත් මට අරමුණ තාම තියෙනවා. මට පුළුවන් මගේ අරමුණට ගෙනල්ලා ගෝචර රාජ්‍යත්ත භූමියට ගෙනල්ලා ආය නික්ලේශී මනසක් ඇති කරගන්න කියලා අර එතෙන්ද ඇතිවෙච්ච යම් අකුසල් ප්‍රමාත්‍යන සියල්ලම අහෝසි වෙනවා. ඒක ධිට්ඨ ධම්ම වේදිනිය වෙනවා. මෝරන්නේ පැහෙන්නේ නැහැ. නානුම්පි කායති. අනුමාත්‍රයක්වත් බීජ බවටපත් වෙන්නේ නැහැ කියනවා. කිම් බහුන්ති. පැසවීමක් කවදාකවත් වෙන්නේ. ඒකෝට තේනවා මේ කෙලෙස් උපදිනකොටම දන්නවනම් මේ ආවේ ඇහෙන්. මම ඉන්න ඕනේ පයේ නැත්නම් මම ඉන්න ආනපානේ. ඒක බව දැනගෙන පසතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදං ඇහෙන් රූප බවක් දානවා. මනාපයත් පහළලා තියෙන එක දැනගෙන මෝරන්න දෙන්නේ නැතුව, බෝ වෙන්න දෙන්නේ නැතුව, වැවෙන්න දෙන්නේ නැතුව මම ඊට ආරක්ෂක භූමියට ගේන එකයි මගේ manussකම කියලා කියන්නේ. ඒක තමයි මේ ප්‍රඥා භාවනා කියලා කියන්නේ. ගේන්න ගේන්න තේරෙනවා මේ පිටපොට යෑම නිසා යම් අකුසල් ටිකක් ඇති වෙලා තියෙන ඔක්කොම අහෝසි භාවයටපත් වෙන නැවත තමන් මූල කර්මස්ථානට ඇවිල්ලා කරදරයක් නොවිචි තාලෙට මූල කර්මස්ථාන දිගේ ගෙනියන්න පුළුවන් නම් හිත අර පිට යාම නිසා වෙන කරදර අඩු වෙන එක දකින්නකොට තේරෙනවා සරුවච්චන් වහන්සේ පිරිනවම් පාලනම් අවුරුදු 2600ක් යන්න ඇති 2500 ගානක්. ධර්මේ පිරිනවම් පාලා නැහැ. ධර්මේ සජීවි. හැබැයි මම මෙතෙක් වෙනකම් මම ධර්මේ නෙවෙයි වැඩ කරලා තියෙන්නේ. මම කෙරුවේ මේ පිට උන සද්දවලට චෝදනා කරනවා. කුමරිට චෝදනා කරනවා. උන් පාසලකට චෝදනා කරගෙන ඉන්නේ මොකද හේතුව මගේ හිතේ සද්ධාව සමා වෙන මගේ හිතේ සතිය ගානකට ඇවිල්ලා නැහැ. ආවේ නැති නිසායි අර පුංචි සද්දකින් කැඩේ. සතිය මෙතෙන්ට යනකොට කියන්න වෙනවා සතිය බොජ්ජංග මට්ටමට යනකන් දිනු වෙච්ච කෙනාට විතරයි පුළුවන් වෙන්නේ කුමරිගේ පාසලඹ සැලුනට සතිය කැඩෙන්නේ නැහැ කියලා විශ්වාසය ගන්න. ඒක නිසා අපි සතිපට්ඨාන සතිය ඉනකොට හෙල්ලෙන පෙටලෙන සතිය. ඉන්ද්‍රිය භාවනා ඉන්ද්‍රිය සතිය කියනකොටත් හෙල්ලෙන අපේන. බල සතියට යනකොට එයා දන්නවා එක එක දෙයක් මතේ තියාගෙන මොකද? හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වුණොත් අපි බංකොලො. පශ්චාත්තාප නොවි සීබුද්ධියෙන් බලන්න හිතපු ආරක්ෂක තැනට එන්න පුළුවන්ද කියලා. එතකොට බොජ්ජංග සතිය කියලා කියන්නේ එන්න පුළුවන් බව එතෙන්ට සතිය දියුණු වෙලා තියෙන බව දැනගත්තාම දැන් මේ සතිය වැඩ කරන්නේ නිවනටමයි. සතිපට්ඨාන සතිය සමාවෙන්න සති බලය ලෞකික දේවල් වලටත් ඒ සතිය වටිනවා. ලෝකෝත්තර දේවල් වලට මේක තාම නෑ. ඒක සිකියුල සතියක් තියෙන. එතනින් බොජ්ජංග සතියට යනකොට එයා මේ සියලු දේවල් නිවන සඳහා බෝධියට අංගයක් කරගෙන හිත පිට ගියාට පශ්චාත්තාප වෙන්නේ නැතුව මට ආයෙත් එන්න පුළුවන් බව දැනගෙන කටයුතු කරනකොට ඒ කුමරියට වෛර නොකිරීමට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මෛත්‍රී භාවනාව කියලා. සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස උග්ගලෝ උත්තර විමුක්තිං අපට විජ්ජන්තෝ කියලා මෙත්තා සාගත සූත්‍රයේ සඳහන් කරලා තිනවා මානේ කුමරියක් බව හැබෑව පාසලඹ සලන බවත් හැබෑව කෙලෙස් සාව බවත් හැබෑව නමුත් මේ වෙලාවේදී නැවත සතිය ඇති කරන්න ඕකට සුභ සංඥාවෙන් බලපන් ද්වේෂ කරන්න එපා බලලා ඒක ඉරපැත්තට හිත යන්න ගියාට උඹ ආරක්ෂක භූමියට හිත දාන්න ගියොත් ඒ වෛර නොකිරීමක් තියෙනවනේ එතන. බාධා වෙන්න ආපු අරමුණට වෛර නොකිරීමක්. මෛත්‍රිය කියලා කියන්නේ අවීරය විතරයි. මෛත්‍රිය කියලා වෙනම දෙයක් බුදුහාම ගන්නෑ නෑ. වෛර වෙන්න තියෙනවා. වෛර නොකර ඉන්නවනම් මෛත්‍රිය. එතකොට මේ මෛත්‍රිය අපි යොදවන්නේ සතිය බාධා වෙන්නේ නැති වෙන විදිහට තව ඉදිරියට යන්න කියන ඕ ඔය ආපිව ගැන කතා කරන්න එපා. ඔයා යන්න හිටපු ආරක්ෂක තැනට. මූල කර්මත්තන් කියලා ඒව පිළිබඳව සම්පූර්ණයෙන්ම අමතක කළා දාන්න. නැත්නම් ඒක සුබේට ගන්න අනේ වෙච්ච එක හොඳයි ඒකේ නේ මම ඉගෙන ගත්තේ මේක කියලා අර බාධකේ සාධකයක් කරගන්න. එතකොට යෝගාවචරයාගේ ධර්ම කොටාස එහෙන් මෙහෙන් ඇති කරගත්ත දේවල් ලස්සනට පෙළ ගැහිලා ඉන්න පටන් ගන්නවා. විච්ච දේ ගැන නඩු කිය කියා චෝදනා කර කර පරිසර සුද්ධ කරන්න යනවා රෙඩියුඹ හිත හදාගනි. හිත හදාගෙන ඕක පැත්තක තියලා දැන් ඔබ අරමුණ තියෙනවනේ. ආනපන තියෙනවනේ. සක්මන් කරන සක්මට ගන්න පුළුවන්. අන්නේ ගන්න පුළුවන් හැකියාව බලන්න පුළුවන්. ඒකට කියනවා පාටිහාරීය ප්‍රඥාව කියලා. ප්‍රායෝගික ඥානයක් යාට තියෙන. මේ අතුරු දේවල් ගැන කතා කරන්න ගියොත් අපි පාරෙන් පිටපයි. අපි සතිය කඩා ගන්න. අපි නිකන් අනවශ්‍ය ප්‍රශ්න වලට යනවා. ඒ වගේම ඒ කුමාරිට ආත්මයක් දුන්නේ නැත්නම් අපිට කුමාරට වෛර කරන්න බෑ. එතකොට අපි දෘෂ්ටියකටත් බැඳෙනවා. ඒ වෙනුවට අපි ගත්ත අරමුණේ තියාගන්න පුළුවන් නම් භාවිත මනසක් තියෙනනම් කුමාරියක් පැමිණීමෙන් ඇතිවෙච්ච අකුසලයේ එතනම ගිවන් කරනවා මිස ඒක අපාගාමී අකුසලයක් කරගන්නේ නමුත් අපේ ධාතනෙම තියෙනවා ස්වාමීන් වහන්සේ නමක් පින්නපාතේ වඩිනවා පින්නපාතේ වඩින්න වඩා බෙදන්න ආවෝ ඒ අම්මන්ඩි කියන හිත පිළිබඳ හිත පහලලා එතනම සිවුරු ඇරලා ඒ අම්මන්ඩිව කසාද බඳින ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ආයෙ කොට ගන්න විදියක් නැහැ. මොකද ඉතින් ඒ අභාවිත මනසක් ලොකු සංසිකව ලස්සන කතාවක් මම මේ වෙලාවේ කියන්නම් ඔය නිදිමත කැඩෙන්නත් එක්ක. ඒක මිනිස්සෙක් ඉතින් හුඟක් කල් දීග කාලා අම්මන් ඩිර කිව්වලු මට නම් බෑ මං යනවා පැවිදි වෙන්න කියලා. ඉතින් අම්මන් කවුරු මොටෝ නම් ඵලයන් කියලා. ඉතින් අම්මන්ඩි දන්නවා ඔය ගියාට බඹර වගේ ආපෝ එන බව දන්නවනේ අම්මන්ඩිලා දන්නවනේ ඔබ. උඹ ඵලයන් කියලා. ඉතින් මේ ආමතෝ ගිහිල්ලා බොහොම උත්කෘෂ්ඨව ළඟම පන්සලේ පැවිදි වෙලා පින්නපාත චාරිකාවෙත් ඉඳගෙන ඉතින් පින්නපාත කරනලු දැන් තාම දැඩිසේ භාවනා කරනවලු. හැමදාම පින්නපාතට යනවලු අම්මන්ටි ගෙදෙට්ට. ඉතින් අම්මන්ටි දන්නවා මේ යකා සිවුර දාගත්තට කය හිතේ සිවුරක් වැටිලා නැහැ. ගෙදර තමයි හිත තියෙන්නේ කියලා. ඉතින් ටික කාලයක් පින්නපාත බෙද බෙදා හිටියවලු මේ මාසේ ඉඳලා කිව්වලු මම මෙහෙදි වනදලාම යන්නම් කියලා. ඉතින් ප්‍රශ්න නැහැ නේ පඩික්කමක් දෙන එකනේ ජීන්නේ. රෙද්දක් දාලා දෙන එකදී ඉතින් ඕමත් කර කර ඉන්නකොට මේ අම්මන්ඩි දැනගත්තලු ගොයියා කය පැවිදි වුණාට හිත මෙහෙ ගියා. ඒ දවසක් යනකොට මෙයා පින්නපාත එන වෙලාවේදී ගොම මැටියක් ගෙනල්ලා ගියේ හැම තැනම ගොම ගන්නවලු මේ අම්මඩි මෙයා ඒක ගැන බලන්නෙත් නැතුව. මිනිහ ඈතින්ල බැලුවලු වින්ද ගෑණි බොහොම ආසාවටලා දාන බෙදෙනවා අද පසපැත්ත හරවන ගොම් මැටි ගන්නවලු. ඊට පස්සේ ළඟට ගිහලවලු මොකද? නෑ මේ එක්කෙනෙක් එනවා කිව්වා මම බල්ලයන්ට වෙන පුරුෂයෙක් එනවා දැන් ඉතින් මම සතල්ලානේ ඉන්නේ. මොකටද කියලා නෑ ඉතින් මං තනියම ඉන්නේ කියලා ඉතින් මංසෝ ඇහුවා ඉතින් එනවා කිව්වා මං ඉතින් මේ ගේ පොඩ්ඩක් සුද්ධ කරනවා කිව්වා. ඉතින් ඕකට ආයේ තව කවුරුත් ඕනේ මම ඉන්නම්කෝ කියලා සිවුර ගලවලා ගෙට ගියා. අභාවිත මනසක් අභාවිත කයක් ඇති මිනිසයාට ඒ පෙරලිය පෙරලෙන්න තප්පරයක් යන්නේ. මේ ලොකු සාංශ මට කියලා දෙනවා මේ වැඩේදී පෙට්‍රල් වලට ගින්දර තියන්න ඕනේ ලං කරපු ගමන් ඩක්කලා අල්ලනවනේ. පෙට්‍රල් වාජනයකට ගින්දර කූර තියන්න ඕනේ. පෙට්‍රල් ලං කරනකොට බක්කාලා අල්ලනවා. ඒ වගේ මේ කාමයේ ඇතිවෙන්න අභාවිත මනසෙදී මේ පුංචි හේතුවක් ඇති. භාවිත එක්කන දන්නවා මොකද පුංචි දෙයට හිත හදාගන්න බැරි නම් ඔතේට ලොකු රාගයක් ආපු වෙලාවක උඹ ගණ්ඩම දෙයක් නෙවෙයි કોઈ රකින්න සීලි බොරු. ඔය සමාධි ඔක්කොම තෝදපාලුවට යනවා. ඒ නිසා ඔකේ ඉවසපන්. ඉවසන එක අමාරුයි. මම නෑ කියන්නේ. නමුත් ඒක ditta ධම්ම වේදිනේ වශයෙන් දුකක්. හැබැයි මේක පටලවිල්ලක් වෙන්නේ නෑනේ. ඉදිරියට ඇදිලා යන්නේ නෑනේ. පැහැවන්න දෙයක් නෑනේ. අන්නේ ඉවසිල්ල නැති නිසා අපි පුංචි දෙයක් වැටුනොත් ඕකට න්යාය කවුරක්වත් ඕනේ මම ඉන්නම්කෝ ඉතින් ආයේ වෙන එකක් ය කියලා ගෙට ගිහලා සිවුර ගලවන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ වෙන දෙයක් කියන කියන්න ඕනේ නෑනේ. මෙන්න මේ ටිකට වැඩිය භයානක දෙයක් නේ මරණ මොහොතේදී වෙන්නේ. කම්ම නිමිති, ගති නිමිති පහළ වෙනකොට සක්මනීදු කුරුල්ලෙක් දැක්කා වගේ නෙවෙයිනේ. එහෙන ගහන්න එනවනේ මේක ඉස්සරහට. එනකොට කොයි එක අල්ලයිද කියලා කවුද දන්නේ? මොන එක අල්ලයිද කියලා දන්නේ කොහොමද? අල්ලපු ඇත්තට ඇදලා යනවනේ. මේක වෙලාවේදී භාවිත මනසක් ඇති කරනට තේරෙනවනම් මගේ හිත පුළුවන් තරම් ආනාපානේ පවත්තන්න ඕනේ. නැත්තම් මම ඉන්න ඉරියව්වේ පවත්තන්න ඕනේ කියලා. ඒ භාවිත කරපු කය ඒ භාවිත කර ප්‍රඥාව ඒ මොහොතට උදව් කරනවනේ. ඉතින් ඒ භාවිත මනසක් නැතුව, කය කිඩන යාලුකමක් නැතුව, කලබලයකදී ආස්වාස් ප්‍රසාර හිත බැන හිත දමා ගැනීමේ ආభాෂයක් නැති කී ලක්ෂයක් මේ මේ වෙලාවේ මැරෙමින් ඉන්නවද? කවුද තීන්දුව කරන්නේ? මොකෙන්ද තීන්දුව වෙන්නේ? බුදුජානක අපිට සහතිකයක් දෙනවා. බුදුජානක අපට මේ භාවනා කරන අයට ධෛර්ය වෙන්න කී සදාහන් කරලා තියෙනවා භික්කවේ සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vijjha මේ අපි මේ සතිය ගැන අහලා තියෙන සුතා දතා මේක තමයි වැදගත්ම දේ කයේ හිත පවත්තන එක සතිය කියන එක තමයි කියන එක හිතේ ධාර්ම ශක්තියෙන් අල්ලන්න ඕන ಪರಿචිතා කය භාවිත වෙලා තියෙන මේ පුළුවන් තරම් කලබලයකදී කයට හිත ගන්න පුළුවන් තරම් කලබලයක් වෙනකොට ආනාපානෙ හිත ගන්න හදිසියක් වෙච්චලාට කේන්ති ගියාම හුස්ම දෙකක් තුනක් බලන්න. කරලා පුරුදු කරලා තිබ්බන සුතා දතා පරිච්ඡ මනසානුපෙක්ඛිත ඊට පස්සේ ආයක හොඳට දැකලා තියෙනවා කලබලයක් වෙච්ච වෙලාවේදී අපි බාහිරත් එක්ක ගැටෙන වෙනකොට තමයි හුස්ම බලන්න ගියොත් ඒක නැවත නැවත සහතික වෙනවා තමයි හුස්ම කවදාකවත් කලබලයකදී අපේ වතැල්ලා යන්නෙත් නැහැ හුස්මට හිත ගත්තොත් පැහෙන බත්තරියකට වතුර ටිකක් දැම්මගේ එහෙම අර ද්වේෂය බහලා යනවා. මනසානුපෙක්කද දිට්ඨිය සුප්පටි විජයට හොඳ දෘෂ්ටියක් ඇති වෙනවා හුස්ම කේන්ති ගියාට හුස්මම වතැල්ල යන්නේ. කේන්ති ගියාට මගේ කය මට නැති වෙන්නේ. මං ඒකට යන්න ඕනේ කියන මට්ටමට සුතාදත ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටි විජ්ජා මට්ටමන සතිය තියෙනවා නම් බුදුරජාණන් අපිට සහතිකයක් දෙනවා මරණ චිත්තක්ෂණය මොන්න තරම් මාරාන්තික වේදනාවක් ආවත් හිත සුගතියට යනවායි කියලා. අර භාවිත මනස නිසා හිත අරසාවක් දෙනවා අපට කරන එකක් නෙවෙයි ධර්මමය ලාභයක් ලැබෙනවා. ඉතින් අපි කියනවා නම් ඒකට වෙන වෙන වුණාට මොකද මේ බබා දුවට බබෙක් හම්බෙන්න ඉන්නවනේ ඒ නිසා මට සතිය වඩන්න බෑ පස්සේ ඉන්න. මහත්ය පිටරට ගිහිල්ලා ඉන්නේ කොහොමද සංස සතිය වඩන්නේ කියලා දැන් අපි නිදහතර කරන ලක්ෂයක් කියනවනේ. ඔය එකකින්වත් අපිට ඔය කියන අරසාව ලැබෙන්නේ නැහනේ. ওই මහත්යට එතෙන්ට එන්න බෑනේ. ඔය දුවට හම්බ වෙන බබාටත් බෑනේ ওই මරණ වෙලාවට එතෙන් දෙන්න. ඉතින් අපි මේ මේ බයිලා කී කිය මොකද්ද කරන්නේ? මැරෙන්නේ නැතුව ඉන්නවද? කවුරු හරි තියනවාද මේ ඔය යුතුයකම් ඉෂ්ට කරපු එකෙක් හරි මරණ මොහොතේදී ඒ යුතුයකම් කරන මේ එකෙක් හුළඟකින් උදව් කරලා තියනවා කියලා. එකෙකුටවත් බෑ. මේක බුදුහාමුදුරුවෝ අත්දකලා තියෙනවා සාරා සංකේ කල්පලක්ෂය. ඔය මොන කරදරයාවත් කායට හිත තියන්න පුරුදුයක්. සබහා භාවිත කාය ප්‍රඥාව පාවිච්චි කරපන් කලබලයකදී හිත නන්නත්තර කරගන්න එපා. තමන්ගේ කයට හිත ගන්න. ආනේ කරපු එක නා කරන්න කරන්න වැඩ මේක වත්තදා බලන්න බලන්න බලන්න බුදුහාමුදුරේ පිළිවඳ පුදුමාකාර සද්ධාාවක් එන්න පටන් ගන්නවා. බුදුම ඉගැන්විල්ලක් නෑ අපිට උගන්වන්නේ. මොනම දෙයක්වත් පිටින් ඕනේ මේ තියෙන කය. මොනම දෙයක්වත් පිටින් ඕනේ මේ තියෙන උස්ම. ඉතින් මේ තරම් බුදුහාමුදුර උගන්වද්දිත් අපිට කයේ හිත තියන්න බැරි. මේ තරම් බුදුහාමුදුරුවෝ කියද්දිත් හුස්ම හිත තියන්න බැරි අපි මේ දෙකටම තදා කාලික ද්වේෂ කරන නිසා තමන්ගේ කායට උදේ ඉඳලා හැන්ද වෙනකන් ද්වේෂ කරනවා හුස්ම දෙනකොට කරන නැද්දකින්න බද හරිම පාළුයි හරිම කම්මැලි හරිම නීරසයි හරිම සැකසහිතයි හුස්මට හිත ගිය ගම එපා වෙනවා ඒකilla ටෙලිවිෂන් එක බලන්න ඉන්න තියෙනවා හුස්ම කෝටි කීයක් ගිහිලා තියෙනවද කියලා දන්න. ඒ නිසා හොඳට බලන්න හැම චිත්තක්ෂණයකම අපි තමන්ගේ කයට වෛර කරන හැටි මේ භාවිත කයක් ඇති කරගත යුතු පින් කරලපදු මේ ශරීරෙට අපි කොච්චර වෛර කරනවද කියලා. මේ වර්තමාන චිත්තක්ෂණයේ හුස්මට කොච්චර වෛර කරනවද කියලා හුස්මක් දිහා බලාගෙන ඉඳිපවා මහා පාළුයි. මහා කම්මැලි. ඉතින් කියන හුස්ම දිහා බලනකොට හුනේ චිච්චික් ගාවත් ඔන්න කඩලා යනවා. ඔල්ලෝසෝ ටිට්ටික් ගාවත් ඔන්න කඩලා යනවා. ගෙදරින් දැද්දි හුණු ලක්ෂයක් කෑ ගැහුවත් අනේ ගානක්වත් නැහැ. භාවනා කරන්න ගියා. ඔල්ලෝසු සද්දේ. ඔක්කොම කරදර වෙනවා මොකද හිත ඉන්නේ මේ එලිපත් ඉන්න බල්ලා වගේ පණ ඉන්නේ එළියටමයි. මේ භාවිත කය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥාව තියෙනකොට මොනදී හරි වෙහෙසයි. කයිදියා බැලුවයි කියලා අපිට මොනවද හම්බෙන ලාභේ මොනවද සත්කාරේ මොනවද සම්මානේ මොනවද සිලෝකේ හුස්ම දිහා බැලුවයි කියලා මොනවද හම්බෙන ලාභ සත්කාර සම්මාන සිලෝකේ මොකද හදාගත්තොත් ඒ ඒ කලබලයකදී එතන සරණ යන ගතිය ඒක කවදාකවත් අපි පාවා දෙන්නේ ඒ කයට පිටින සතිය ආනපනේ හෝ තබන පියවරේ තියෙන සතිය වඩන්න අමාරුයි ඒකේ බුදුහාමුදුරුවෝ කියනවා පුළුවන් නම් කපන් බැත්නම් කපන් කියලා ජීවිතේ ප්‍රථම යාමේදීම කරගන්නයි කියලා කලු කෙස්ටි බීදී කරගන්නයි කියලා. තරුණ ඕදේතියෙදි කරගන්නයි කියනවා. බලන්න අපේ ජීවිත හැදිලා තියෙන හැටියට තරුණයන්ට තරුණියන්ට මේ පණිවිඩ ගෙන යන කොච්චර අමාරුද කියලා. අද මේ තියෙන මේ කාම ලෝකෙත් එක්ක බලනකොට මට මේ පණිවිඩ ඉස්සල්ලාම මෙච්චර නන් නෙවෙයි 26 දී හම්බුනේ මෙන්න මේ මාතෘ පාරක් තියෙනවා. පුළුවන් නම් try එකක් දීපන් කියලා. ලැජ්ජාවෙන් ලැජ්ජාවෙන් තමයි කරේ. මට දැන් දකින්න නම් කවුරු හරි අවුරුදු 25ට ඉස්සලා කෙනෙක් මේ භාවනා වැඩ පිළිවෙලට එනවා. මට පත්කඩයක් කියලා වඳින්න හිතෙනවා. කරන්න බෑ. මේ දීලා තියෙන ලෝකේ දීලා තියෙන ලනුත් එක්ක බලනකොට භාවනා කිරීම කියන්නේ නෝන්ජල් වැඩක්. භාවනා ගැන ජීවිත රස දන්නේ නැති යුගයක්. ඔය බද්ද යවුවනේ ඉඳදී මොන භාවනාවද ඔන්න ගිහිල්ලා රැයට කාලා බුදිය ගනිලා මස් මාංශ සහිතව නැත්නම් මිනිහෙක් එක බුදිය ගනිලා මේ මොනවද කියලානේ අපි කියන්නේ. අපි අම්මලා කියන්නේ මේ. යුනිවර්සිටි ප්‍රොෆෙසර් කෙනෙක් මට කිව්වේ. අනේ පිස්සු කෙල්ලනවාද ඕව කරන්න යන්න එපා. පැවිදෙන්න යන්න ඔය පිටරට යන්න. නැත්නම් ගෑණියක් ගන්න. මට ඊට ඉස්සෙල්ලා හොඳ වෙලාවට ධම්මික හමුසු කියලා තිබුණා. ඔය කෝක කරත් ඔය පටලවිල්ල පටලවා ගන්න නැතුව හිටපන් ඕන වෙලාවක් කරගන්න පුළුවන්. නොකර හිටියොත් ලාභයි කියලා. ඒ නිසා ඔයගොල්ලෝ කී දෙනෙකුට උපදෙස් දෙනවද කියලා බලන්න දවසකට. දන්න මගුලක්ද මේ කතා කරන්නේ. ලෝණ ඵලයේ දැනගෙනද මේ කතා කරන්නේ. බුදුරජාණන්සේ ඒකනේ ඔය ඔය පැත්තට කියනකොට සංඝයාට කියලා තියෙනවා අම්මා අප්පා දික්කසාද වුණත් හගිස්සන්න කතා කරන්න එපා ආපත්‍ති. දැන් අහනවා මොකද පන්සලේ බැරිද මගුල් ගල් ගන්න කියලා. පල්ලිය කරන්න පුළුවන් නම් ඒ අපිට ගිහිල්ලා ආශිර්වාද කරන්න බැරි. ඉතින් ආ මොකද බැරි අපිටත් පුළුවන්. මොකද්ද වෙන්නේ? මම කරන්න ගියාම මම හිතන්නේ මම අනවශ්‍ය ප්‍රශ්න ගහනවා. සතුටින් පවුල් කණ්ඩ පන්සලේ තමයි කවුන්සලින් කරන්න දැන්. ඊගල හිතන සාසනේ හරිය දියුණුවක් තියෙනවා කියලා. මොකද්ද ඔකක් නම් දියුණු වෙනවා නමුත් මේ අපි කරන වැඩේ කාටර කියනකොට කතා කරනකොට අපි දන්න දෙයක්ද මේ කතා කරන්නේ අපිට පුළුවන් ද කලබලයක් වෙච්ච වෙලාවදී ඔය කාමාරබුන වල නෙවෙයි මේ මධ්‍යත් සතියේ ආනපන සතියේ කයේ හිත පිහිටවල වැඩේ හිත භාවිත කරන්න එතකොට පොඩි අකුසල් කර්ම නොවෙනව නෙවෙයි ඔක්කොම අහෝසි වෙලා යනවා ඒ ඔක්කොම ගංගානන්දකට දාපු වැලිය මේ ලුණු කැටයක් වගේ වෙනවා නමුත් අපි භාවිත මනසක් නැත්තම් අර පුංචි දියතලිටකට දාපු ලුණු කැටයක් වගේ සම්පූර්ණ ජීවිතය අරගෙන යනවා. ඒ නිසා කාට හරි දෙනව නම් දෙන්න මේ පණවිඩි. හැබැයි මම දන්නවා ෂුවර් ගන්නෙ නෑ. කවුරුවක්වත් ගන්නෑ කාටවත් ඕනේ නෑ. මොකද ඔක්කොටම ඕනලා තියෙන්නේ සියලු දෙනාම එකතු ලස්සන ලස්සන රූප බලන්නයි. ලස්සන ලස්සන සද්ද අහන්නයි. ලස්සන ලස්සන ගන්ධ රස පහස බලන්නයි. ඉතින් අපි කියනවා ඒකට පොහසත්කම කියලා. අපි ඒකට කියනවා විද්‍යාව. ඒතර මේ බුදුහාමුදුරු උගන්වපු එකට මොකද්ද කියන්නේ? අවිද්‍යාව කියලානේ කියන්නේ. මේකත් ඒකටත් කියනවනේ මේ විද්‍යාවෙන් තමයි බොත්තමත් අධ කළ පමණින් සීළු රූප දකින්න පුළුවන්, ත්‍රිමාන රූප දකින්න පුළුවන්, කලයක් දකින්න පුළුවන්. බොත්තමත් අධ කළ පමණින් සීළු සංගීත ලබන්න පුළුවන්. ඒකටත් විද්‍යාව කියනවනම් බුද්ධජානසේ කිව්වේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි කිව්වේ ඔය දෙකම එකක් වෙන්න බෑනේ අරක හිත කාමයට දනවනවා මේක බුදුරජාණන්සේ පුළුවන් තරම් භාවිත කයකට භාවිත හිතකට භාවිත සීලයකට භාවිත ප්‍රඥාට යොමු කරනවා. ඒ නිසා මට හිතෙන දේ තමයි මේක කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. කියන්න පුළුවන්. කියන්නත් ඕනේ. බලාපොරොත්තු වෙන්න බෑ. ඒ තරම්ම මේ මාර් බලවේග සැරයි. ඒ නිසා උඹ පරිස්සම් අපි පරිස්සම් නැහැ. මම පරිස්සම්. එක එක තම තමන්ගේ මේ වගේ වැට කටළු ටික හදාගත්තොත් සමාජයට වෙනසක් වෙයි. ජන විඥානයේ වශයෙන් මේක කරන්න පුළුවන් කියලා කද්දාකවත් හිතන්න බෑ. මාරේ අපි හිතන තරම් සරල මිනිහෙක් නෙවෙයි. තාමත්ම සංකීර්ණයි. නමුත් බලන්න Taman දවසින් දවස දවසින් දවස මොන අමන්ජක් කරදරයක් ආවත් කයට හිත අරගෙන ආනාපානට හිත අරගෙන සක්මන්ට හිත අරගෙන බේර ගන්න පුළුවන් ගතියක් එනවනම් අපි කියන ඒකට මහා ගංගාවක් හදාගත්තා වගේ භාවිත කයක් ඇති කරගත්තාම අකුසල් නොවන නෙවෙයි ඒන අකුසල් එතන එතන ගෙවම් කරලා ඉස්සරහට වැල්පොලි ගිනිපොලි වෙන්න දෙන්නේ නැතුව සතුට හිතක් ඇති කරගන්න පුළුවන්. ඒකේ එන්නකොට මේ වචන නිසා බරපතල වෙන්න ඉඩ තියෙනවා. සතිය අඩු ගන්න බොජ්ජංග මට්ටමට නැගලා තියෙනවා. නැත්නම් සතිය බොජ්ජංග මට්ටමට නැග ගැනීම සඳහා අපේ හිත යොදලා තියෙනවා. ඒ ඇවිල්ලා බොජ්ජංගවට ආවට පස්සේ පේනවා දැන් පේනවනේ. දැන් භාවනා කරන්නේ මේ ලස්සන වෙන්නවක්වත් මතක තියාගන්නවක්වත් ලෙඩ සෝක තනිව කරන්නවක්වත් තෙරපිටික් හීලින් නෙවෙයි නිවනටමයි කියන එක තේරෙන පටන් ගන්නවා. ඒක නිසා එවැනි දෙයක් මේ අපි වගේ පිරිසකට ඇර ඒ කියන්නේ මේ දැනටමත් ආයෝජනය කරලා තියෙන පිරිසක්නේ දන් දීලා තියෙනවා සීල් රැකලා තියෙනවා භාවනා කරනවා මේ කියන දේවල් අපි ටික ටික අත්දකිනවා මේව සාමාන්‍ය පොදු ජනතාවට කිව්වට තේරුම් ගන්න අමාරුයි මේ පහත් කරලා කතා කරනව නෙවෙයි මේකෙන් Taman තෙලක් ඇති කරගන්න මේ හම්බෙච්ච ක්ෂණ සම්පatti ඉදිරියට ගෙනියලා මේ පුංචි අකුසලයක් කරලා අපාගාමී වෙනවා කියලා බුදුහාමුදුරු කියපු දේ දැන දැන දැක දැක කරන්න එපා. ඒක නොවෙන්න නම් භාවිත කයක්, භාවිත සීලයක්, භාවිත චිත්තයක්, භාවිත ප්‍රඥාවක් ඇති කරගන්න අපට මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා